වැඩමුළුවේ අද අපේ දෙවෙනි දවසේ ප්‍රශ්න විචාරත් වැඩපිළිවෙලේ දෙවෙනි අවස්ථාව. ඉතින් මම අද හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ අපි මතක් කරගත්ත ටිකමයි. අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරමු. කාල වේලා ඉතුරු වෙන පරිදි ඉතුරු වුණොත් සභාවෙන් මතුවෙන ප්‍රශ්න උත් අපි ඊට ප්‍රස්තාව ලබා ගනිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරන විදිහට අපි මල් කාන්තිගේ ඉල්ලා සිටිනවා. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස ප්‍රශ්න 23ක් විතර තියෙනවා හැබැයි 12 මාරේ සමහර ප්‍රශ්න 12 මාට විතර පස්සේ ලැබුණ නිසා ඒ ප්‍රශ්න හතර පහ හෙට ඉදිරිපත් කරන්න හොඳයි පළවෙනි ප්‍රශ්නය සියලුම ප්‍රශ්න කමටහන් සම්බන්ධයෙන් පළවෙනි ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්සේ මේ ආකාරයෙන් භාවනාව කරගෙන යනවා. ස්වාමින් වහන්ස දැන් භාවනාවෙන් නැගිට භාවනාව නොකරන විට හිඳගෙන සිටියත් සිටගෙන සිටියත් අවසරයි අපේ ස්වාමීන් වහන්ස පින්වත් ස්වාමීන් වහන්ස මම ස්වල්ප දිනක සිට ආනාපාන සතිය වඩන අයෙක් වෙමි. මෙම කාලයේ තුල දැනුණ දැනගත් සියල්ල ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත යටහත් පහත්ව දන්වා සිටිමි. මේ පිළිබඳව අවවාද අනුශාසනා සහ උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි. ස්වාමින් වහන්ස මම පළමුවෙන් පහසු ආසනයක වාඩි වී හිඳින ඉරියව්වට සිත යොමු කරගෙන සිටියා. ස්වල්ප වේලාවකට පසුව හුස්ම රැල්ල ඉහළටත් පහළටත් යන එන බව දැනුණා. පරිමුඛයට සිත යොමු කරගෙන සිටීමේදී ආස්වාසේ කෙටියටත් ප්‍රස්වාසේ දිගටත් දැනුණා. ටික දිනක් කරගෙන යාමේදී දකුණු නාස්පුඩුවෙන් හුස්ම රැල්ල පහළටත් ඉහළටත් යන්නේන බව දැනුණා. සමහර අවස්ථාවලදී නාස්පුඩු දෙකෙන්ම හුස්ම රැල්ල යන්නේන බව දැක්කා. මෙසේ කරගෙන යාමේදී නාසයේ හුස්ම පිරී පවතිමින් ආස්වාසයත් ප්‍රස්වාසයත් දකින්ට ලැබුණා. දැන් ආස්වාසයත් ප්‍රස්වාසයත් තදට ගොරෝසුවට පෙනුණා. පරිමුඛය පරිමුඛයේ ප්‍රදේශයේම තද වෙන බව දැනුණා. දැන් දොරටුවේ සියුම් ස්පර්ශයක් දැනුණා. එම ස්ථානයේ සිත තබාගෙන සිටින අවස්ථාවේ හරියටම කාර්මිකෙක් ඇන්ජිමක් ක්‍රියාත්මක කර එහි දෝෂය දැන ගැනීමට පැත්තකට වී ඒ දෙස බලාගෙන සිටිනවා වගේ සිතුණා. දැන් ආස්වාසයත් ප්‍රස්වාසයත් යන ආකාරය පැත්තකට වී බලා සිටිනවා. මේ අවස්ථාවේ හැඟීමක් ඇතිවිය. හුස්ම රැල්ල කැඩි කැඩි නැවති නැවති ගැසි ගැසි පවතිනවා මේ අවස්ථාවේ ආස්වාස ප්‍රස්වාසය ඇතිවිය. පින්නත් ස්වාමින් වහන්සේ පරිමුඛයේ අවට තදවීමත් නලල ප්‍රදේශයේ චලනයක් ඇති වී මේ ක්‍රමෙන් හිස් මුදුන දක්වා පැතිරී පවතිනවා පවතිනවා මේ සියල්ලම උපේක්ෂාවෙන් දැනගෙන සතියෙන් ආනාපාන සතිය වඩනවා පින්වත් ස්වාමීන් වහන්ස මේ ආකාරයෙන් භාවනාව කරගෙන යනවා ස්වාමීන් වහන්ස දැන් භාවනාවෙන් නැගිට භාවනාව නොකරන විට හිඳගෙන සිටියත් සිටගෙන සිටියත් වෙනත් සිතුවිල්ලක් නොමැතිව සිටින අවස්ථාවේ හුස්ම රැල්ල ඉදිරියට පැමිණ ප්‍රකටව දැනෙන්නට පටන් ගන්නවා. නිදා ගන්නට ගියත් ඇලවි සිටින විට ප්‍රකටව මේ අන්දමින් හුස්ම රැල්ල දැනෙනවා. නිින්ද යන්නේ නැති නිසා හුස්ම රැල්ලම බලාගෙන සිටිනවා. සමහර අවස්ථාවක මේ කරදරයක් හිරිහැරයක් යන සිතක් පහළ වෙනවා. ඒ සමගම නැහැ කරදරයක් නෙවෙයි මෙය හොඳ දෙයක් යන සිතක් පහළ වෙයි. නිින්ද යන තෙක්ම උපේක්ෂාවෙන් බලා සිටිනවා. දැන් නිින්ද යන බවක්වත් නොදෙනී නිින්ද යයි. පින්නත් ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරන්නේ කලාතුරකින්ය. පළමුව සක්මනට තෝරාගත් තැන සිටගෙන පාදවලට සිත යොමු කරන විටම සිත යොමු කරමින් වම කියාද දකුණු පාදයේ යන අවස්ථාවේ දකුණ කියා සක්මන් කරමි. දෙවෙනි පියවර ඔසවනවා, තබනවා යනුවෙන් පාදයට සිත යොමු කර සක්මන් කරනවා. තුන්වෙනි පියවර වශයෙන් ඔසවනවා, යවනවා, තබනවා යනුවෙන් පාදවලට සිත යොමු කර සක්මන් කරනවා. ටික වේලාවක් සක්මන් කර නැවතත් පුරුදු පරිදි ආනාපානා සතිය වඩනවා. පින්වත් ස්වාමින් වහන්සේ මේ සසර දුක නිමා කර ගැනීම සඳහා ඉදිරියට යාම පිණිස අවවාද උපදෙස් අනුශාසනා ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. මා කෙරෙහි අනුකම්පා කර පිහිට වෙන ලෙස මෙත් සිතින් ඉල්ලා සිටිමි. පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබී දීර්ඝායුෂ ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධි ඥානයකින් නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. මේකේ පරියංකයට වැඩිය සක්මන වෙනස් රචනා ශිල්පයක් පාවිච්චි කරලා තියෙන්නේ පරියංකේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා කොයි ඉරියව්වේ හිටියත් හුස්ම දැනිනොයි කියලා සක්මණට ගිය වෙලාවේදී එහෙම කතාවක් නැහැ. මම කියන්නේ දැනිය යුතුයි කියලා. අර පරියන්කේ දැනලා දැනනවා නම් කොයි වෙලාවෙත් අපි හුස්ම ගන්නවා කියන එක පරියන්කෙට ගියත් දැනෙන්න ඉඩ තියෙනවා. ඒ කොච්චර දැනුණත් මං දැන් ඉන්නේ ඇවිදිමින් බවත් තේරෙනවා ඉඳගෙන නෙවෙයි කියලා තේරෙනවා ඉතින් අන්නේ වගේ තේරුම් ගන්න පටන් අරගත්තොත් සමබර වෙනවා භාවනාව වෙන විදිහට කියනවා නම් මේ තියෙන පරියන්ගෙට තියෙන කම්මැලිකම සක්මණ තියෙන කම්මැලිකම නතර කරලා පුළුවන් තරම් සක්මණට සම සම කාලය යොදන්න කාලතරණ තියෙන විදිහට ඒතර තමයි තේරෙන්නේ ඊටියව්ගේ හෝ වෙලාව හෝ තැනේ කිසිම බලපෑමක් නැහැ මම වෙමි කියන අදහස උදේ ඉඳලා හැන්ද වෙනකන් එකයි කාටත් එකයි ඒකට යනකම් තමයි ඔය ඉරියව්වයි සක්මනයි පරියන්කයයි නිස්සරණ වණයයි හැමදේම අවශ්‍ය කරන්නේ. නිසා කයත් එක්ක හොඳට යාළු වෙන්න සක්මන් කරනකොට පරියන්ක කරනකොට එතකොට නිින්ද යන්නේ වාගේ හැම වෙලාවෙම අවදි ගතියක් තියෙනවා. ඉතින් එතකොට හිත කියනවා මේක මල මල කරදරයක් කියලා. නිින්ද යන්නේත් නැහැ කිසිම විවේක වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් කියනවා නෑ මේක භාවනාවේ උපයාගත් එකක්. ඒ නිසා මේක කරදරයක් නෙවෙයි කියලා. ඉතින් මේ විදිහට බැලුවොත් අපේ හිත විචිත්‍රාංග වලට කැමති, විවිධත්වයට කැමති, රසයට කැමති, කාමයට කැමති. ඉතින් දවස භවනා කරන්න ඉස්සෙල්ලා රාගය වෙනුවට විරාගය එනවා. එපා වෙනවා. ඉතින් අපි දැන් කාටද කැමති වෙන්නේ කාටද කඩුව දෙන්නේ කාටද කපුව දෙන්නේ කියලා අපි රාගයට කඩුව දෙනවා විරාගයේ මෙච්චර ඉක්මනට පුදුජානන්ස අපිට අඳුරලා දීලා තිනවා ඒකට අපි කම්මැලිකම කියලා එපා වීම කියලා විශ්කොන. ඒකල ආයෙ යන්නේ කාමයට. ඒ නිසා වැඩමුළුවේදී පෙන්ලා දෙන්න පුළුවන් විරාගය මතු කරලා දෙනවා කියන එක අමාරු නෑ. නමුත් ඒ කෙනා ඒක විසි කරලා දානවා. ඒකට නීරස වෙනවා. නීරසයි කියලා, කම්මැලි කියලා, නිින්දක් නැහැ කියලා, මල හොන්තු කියලා විසි කරලා දානවා. විසි කරලා ආයෙ කබලෙලිපට වැටෙනවා වගේ කාමයට වැටෙනවා. ඒ නිසා කොයිලා කාට බලන්න දිවේලේ තමයි දකින්න මේ ජීවත් වෙන බව, උස්ම ගන්න බව, මේ කම්පන චංචල දැනගෙන මේ ඔක්කොම ඇවිල්ලා තියෙන සතිය නිසායි. ඒ නිසා මට හතර ඉරියව්වෙම සතිපට්ඨානේ පවත්වා ගන්න පුළුවන්. හැබැයි එතකොට හරීම කම්මැලි ජීවිතේ. අන්තිම කම්මැලි. ඒකට විචිත්තත්වේ නැහැ. විචිත්තත්වේ තියෙනවා අපායට යන්න පුළුවන්. කෙලින්ම කාමී. ඉතින් අපේ හිතට දෙක දුන්නාම කොයි එකද අඳුරගන්නේ කියලා බැලුවොත් කවම කවදාකවත් අපේ හිත අපිට සුබ සාධනේ හදන දේ අඳුරන්නේ නැහැ. අඳුනන්නේම මිටි තනින් වතුර බැස යේ කිව්වා වගේ කාමෙමයි. ඒ නිසා බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා දිසෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේරිනම් මිච්ඡාපනීතං චිත්තං පාපියෝනම් තතෝ කරේ හොරේ හොරේකට දඬුවම් කරන්න ආසේ හතුර හතුරේකට දඬුවම් කරන්න ආසේ මිත්‍යා සංකල්ප හිත Tamanට වද දෙනවා එනිසා සංකල්ප නැති හිතට මොන සැප දුන්නත් අපායමයි තෝරන්නේ මෙච්චර ඉක්මනට විරාගෙ පෙන්ලා දෙන්න පුළුවන් නමුත් ඒ කියලා තියෙන එක දැනක වාක්‍යයක් කියලා තියෙනවා කමන්නේ ඒ වුණත් මම මේක මේ නිින්ද නොගියත් ඒක උපයාගත්ත දෙයක් විදිහටම කරනවා කියලා ඔන්න ඕක බහුලීගත වෙනවා නම් නිතර නිතර වැඩෙනවා නම් නිවනට යනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒ නිසා සක්මන වැඩියෙන් කරන්ඩ අර නිින්ද යන්නේ නැති තරමට ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් අතපිලා හිටියත් දැනෙන ඒ හුස්ම ගන්න බව. මම ජීවත් වෙන බව, නිින්ද කිල්ල නැති බව, ක්ලාන්ත වෙලා නැති ගතියට ප්‍රේම කරන්න පටන් ගත්තොත්, ප්‍රමෝද වෙන්න පටන් අරගත්තොත් ඒක දිනු කරන්න පටන් අරගත්තොත් බුද්ධ පාක්ෂික වෙනවා. ඒක කම්මැලි වෙලා නීරසයි කියලා අපි දන්න බයිලා වලට යන්න ගත්තොත් මාර්ග පාක්ෂික වෙනවා. එචා අපි චිත්තක්ෂණ කීයක් බුද්ධ පාක්ෂික කරනකොට දානොත් චිත්තක්ෂණ කීයක් රුචර්චකම් වලට දඟලලා මාර්ගපාක්ෂික වෙනවද කියන එකට දෙවන්නේක් බලපාන්නේ. කාටවත් කාටවත් ඇඟිලි දික් කරන්න බෑ. තමන්මයි. ඉතින් ඒ නිසා දෙකම කරන්න දෙන්නේ. දෙකම කරන්න දෙන්න හැදියාවක් නැති හිත, අශික්ෂිත හිත, මිච්ඡාපණ හිත හිත දුවන්නම විචිත්තත්වයට. හොරෙක් හොරෙකුට දඬුවම් දෙන්නාසේ දැන්න දැන දැන දැන කපාය. මිච්ඡර ලස්සන විරාගයේ පහළ වෙලා තියෙද්දි ඒක අගය කරන්න බැරි අගය කරන්න දන්නේ නැහැ, ලෑස්ති වෙලා යන්නේ නැහැ, සාසනික ආලෝකයක් ලැබිලා නැහැ, උපදෙස් ලැබිලා නැහැ. ඉතින් අපි කොයි වෙලාවක හරි අමාරුවේ මේ චිත්ත බිත බීලා මේ ලැබෙන දැනෙන ගතියට ප්‍රිය කරන්න ගත්තොත් අපිට තීරේ උපන්නවසෙල්ලා මේක තිබ්බා. අපි කම්මැලි කියලා, නිරසයි කියලා ඒක පැත්තකට දාලා විචිත්‍රත්වෙ දිගේ යනවා. ඒක නිසා නතේ කාමා යානි චිත්තානි ලෝකේ බුදුරජාණන් සඳහන් කරන කාමයේ තියෙන විචිත්‍රත්වයේ තියෙන ලෝකෙ නෙවෙයි තමන්ගේ හිතේම තමයි කියන්නේ. නිසා ඒක දැනගෙන මේ විචිත්‍රත්වයේ රාදින හිත කෙලෙස්. මේ ඒකාකාරීකමට ඇදෙන හිත නික්ලේශී ඒ නිසා අපි ළඟ උපදීන් තියෙන තාක්කල් අපි විචිත්තත්වයට ඇදෙනවා. ඒ තාක්කල් අපි මේ දිව්‍ය ලෝකයේ තියේදී නිවන තියේදී අපායට තමයි යන්නේ. දෙවන්නේක් නැහැ. ඉතින් ඒක දැක ගන්න හම් වීම එක්කෙනෙක්ගේ මේ ප්‍රකාශයෙන් අනිත ඔක්කොටමත් අපිට අවස්ථාවක් ලැබෙනවා. මේක දුන්නොත් අපි හොයන්නෙම විචිත්තත්වය. සංග නත්තේ කාමයාන චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයා කාම කරන්නේ තමන්ගේ සංකල්පවලට. තමන්ගේ රුචිකාරකත්වයේ බාහිර තියෙන දේවල් වලට නෙවෙයි. බාහිර ඇත්තෙත් නැහැ කෙලෙස්. වෙනසා හිතට පුළුවන් තරම් අර අවදිභාවයේ දීලා කවදද ඒක අගේ කරන්නේ මේක උතුම්ම කුසලීබා තේරෙන්නේ කියලා ඔයගේ වාර්තා ගාණක් ලියන්න ඕනේ. තමන්ගේ හිත හැදෙනකන් අපි යම් බලන්න ඊගා වාර්තා. ප්‍රශ්නේ කරු ස්වාමින් වහන්සේ මා මෙවැනි භාවනා වැඩසටහනකට ආධුනිකයෙක් වෙමි. පරයන්කය මූල කර්මස්ථානය මම මෙහි සිටිනවා යන්නේ මම දැන් සිටින්නේ හිඳගෙන බවත් සක්මනේ හෝ නිදාගෙන නොයන බවත් මෙනෙහි කළෙමි. සිරුර පොළවේ ස්පර්ශ වන ස්ථානද හිසේ සිට දෙපතුල් දක්වාද මෙනෙහි කළෙමි. එක දිගට විනාඩි 20ක් පමණ බාධාවකින් තොරව මෙනෙහි කළ හැකි විය. වරින් වර සිතුවිලි වෙනත් අරමුණු වෙත යොමු වේ. උදාහරණය විදිහට පළමුවන දින කමඨහන් දේශනාවේ දුටු මරණින් මතු සිරුරෙහි සිදුවන වෙනස් වීම සහ සිරුර ඇතුළත අවයවවල ඇති පිළිකුල් බව මතකයට නැගුණි. නමුත් හුස්ම රැල්ලෙහි එහා මෙහා වීම ප්‍රකට නැත. එබැවින් ආයාසයෙන් එදෙස බැලීමට උත්සාහ නොකළෙමි. මුහුණෙහි විවිධ තැන්වල කූඹින් කනවා වැනි වේදනා ප්‍රකට විය. මා භාවනාව පුහුණු කරන ආකාරයේ කිසියම් වරදක් ඇද්දයි ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. සක්මන මූල කර්මස්ථානයේ වම දකුණ ලෙස පාදවල චලනය නිරීක්ෂණය කළෙමි. පාදවල යටිපතුල් පොළවේ ස්පර්ශ වන අයුරු දෙස පරීක්ෂාකාරීව බැලීමට උත්සාහ කළෙමි. ඇතැම් අවස්ථාවල වම් පාදය දකුණු පාදය ලෙස මෙනෙහි කරමින් සිටින අතරතුරදීම සිතුවිලි වෙනත් අරමුණු වලට යොමු විය. අතීත සිතුවීමක් ඉදිරියට කිරීමට සිටින දෙයක්. මෙලෙස බාධක නොමැතිව වම් හා දකුණු පාද චලන දෙස දිගටම බලන විට දෙපාවල වේදනා දැනුනි. අස්ථි එකිනෙකට සවිවන ස්ථානවල චලන ප්‍රකට විය. නමුත් පාදවල වේදනා ක්‍රම ක්‍රමයෙන් වැඩි විය. මෙය සක්මන දිගට කිරීම නිසා ඇති වූ වේදනාවක්ද නැතහොත් සතිය දිනු වීම නිසා වේදනා දැනීමක්ද යන්න වෙන්ව හඳුනා ගැනීමට තරම් මාහට අවබෝධයක් නැත. මාගේ භාවනාව ඉදිරියටත් කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේ දෙකේම සඳහන් කරලා තියෙනවා හිත පිට ගිය බවක් සහ නැවත හිත ආපහු ආවා කියන එක අහම්බෙන් වගේ සඳහන් වෙලා තියෙනවා. පරියන්කේ ඉන්නකොට ශරීරේ කුණු වෙන හැටි බලන එකට හිත පිට යනවා. සක්මණේ ඉන්නකොට හිත ගියේ කාපව ගන්නවා කියලා මම ඊයේ හොඳට මතක් කරමේ හිත පිට ගියේ හිත නැවත ගත්ත බව දන්නේ කොහොමද? අන්න ඒක පිළිබඳව මේ කතන්දරේ මගදී නතර කරන්න තෝ ලියන්න පුළුවන් නම් ඒක තමයි මෙතන කමඨාන් සුද්ධ වෙනවා කියලා කියන්නේ. එතෙන්ට යනකම්ම ගිහිල්ලා තියෙන කතන්දරේ. පිට පිටත් ගියා ආපහු ආවා. ආපහු ගන්න ඕන කියලා බ ගත්ත ගත්ත බව සාතික් කරන්නේ මොකෙන්ද කියන එක සඳහන් කරලා නැහැ. ඉතින් ලියපෙකන කැමැතිද ඒ තොරතුරු තියාගෙන ලියන්න බැරි වුණාද නැත්නම් ඇත්තට බැලුවේ නැද්ද? තියාගෙන ලියන්න බැරි වුණා නම් දැන් සභාවට ඉදිරිපත් කරන්න කැමැතිද කියලා මම දැනගන්න කැමැතියි. අත උස්සන්න ඕන උස්සගෙන ඉන්න ඕන නැත්නම් කවුරුත් දන්නේ නැහැ. මයික් එක පොඩ්ඩක් යවන්න ඉතින්. පරයන්ක භාවනාවදී නැවත සිත අපහෝ මූල කර්මස්ථානෙට ගේනවා කියන එක තේරුම් ගන්න නැවතත් ඇඟ පොළවට ස්පර්ශ වෙන බව තේරුම් ගන්න එකෙන්. මොකක්ද ඒ ස්පර්ශය මොන වගේ එකක්ද? ඇවිදිනව නෙමෙයි කියලා හිතලා තමයි ඔබ හන්සියේ දේශනා කරපු විදියට මේ ඇවිදිනව නෙමෙයි කියලා හිතලා අඟ කකුල් සහ කකුල් පොළවේ ගෑවෙන විදිය හිතලා මම මේ පොළව මත වාඩි වෙලා ඉන්නවා කියන එක හිතනවා. දැන් ඔය හිතනවා හිතනවා කියන වචෙන්ද වෙන්නේ ඇත්තටම අත්දකින්නවා. අත්දකින්නවා. ඉතින් හිතනවා කියන්නේ ඒක සම්පූර්ණ අනිත් පැත්ත. හිතනවා කියන්නේ මනෝ විකාරයක්. මේක හිතන එක නෙමෙයි මේක සිද්ධ වෙන දෙයක්. ඒකයි මේ අපි මතු කරලා පෙන්නන්නේ වාඩි වෙලා ඉන්නකොට හිතන්න දෙයක් නැහැ වාඩි වෙනකොට හැප්පෙන දේ ප්‍රත්‍යක්ෂයි. ඒක ලියනවනම් කමඨාන සුද්ධ වෙලා. ඔච්චර ලස්සනට දැනගන්න තියේදී ලිව්වේ නැත්තම් බෙල්ල ගලවලා අතර දෙන්න ඕනේ. කමක් නැද? කන කපන්න ඕනේ. ඒක ලියලා අහන අනේ ස්වාමීන් වහන්සේ මට කියලා දෙන්නකෝ ඉස්සරහට යන්නේ කොහොමද කියලා. ඒ වැදගත්ම දේ තමයි හිත පිට ගිය බව දැනගත්තා ආපහු ආවා ආපු බව සාතික් කෙරුවේ කොහොමද? තක්මන් කරනවත් පිට යන. පිට යන එක පිළිබඳව මම වග වෙන්නේ නැහැ. පිට ගියාට පස්සේ ගන්න ඕනකම අපි මෙතෙක් කල් බණ ආව භාවනා කරගෙන ප්‍රතිඵලෙ. ගත්ත බව මොකෙන්ද සාතික් කළා කියන්නේ. අන්න ඒක දැනුගත්තට ලිව්වේ නැත්තම් ප්‍රකාශ කරුවේ නැත්තම් ආනිසංස නැහැ. ඒකයි මේ කමඨාන් සුද්ධ කිරීමේදී මූණට මූණ දාලා කරන්න ඕන එකක් තියෙන්නේ. ඉතින් මම මේ එක්කෙනෙකුට නෙවෙයි මේ කතා කරන්නේ. ලියන හැම කෙනාම හිත පිට යන එකයි කියලා මම අහන්න දෙන්න එපා. ඒකට මට උත්තරයක් නැහැ. සරුවච්චන් වහන්සේ බුදු වුණාට පස්සෙත් හිත පිට ගිහිල්ලා තියෙනවා. ඒක බුදුරජාණන්ගේ සූත්‍රවල දේශනා කරලා තියෙනවා. අපිට තරම්ම නැහැ. නමුත් ඒත් පිට යනවා. නමුත් ගිහිල්ලා කොච්චර ඉක්මනට ආපහු අරමුණට එන්න පුළුවන්ද? ආපු බව දන්නේ කොහොමද කියන එක දන්නවනම් ඒක ඇත්තටම භාවනාවෙන් ගන්න කන්නේ මේ දන්න දේ ලියන්න තියෙන අව්‍යාජත්වය. ලියන්න තියෙන නිහතමානීකමෙන් තමයි ඉදිරියට යන්නේ. ඒ නිසා අනිත් දවසේ ලියනකොට ඒවත් එකතු කරලා ලියන්න ඒක තමයි කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ පින්වත් ස්වාමින් වහන්සේ මා දිගු කලක සිට ආනාපාන සති භාවනාව වැඩිවීමට උත්සාහ දරන අයෙකි. මාගේ නාසයේ අග හෝ උඩු තොලේ හෝ හුස්ම රැල්ල වදින තැනක් ප්‍රකට නොවේ. නාස්කුහරේ තුල හුස්ම ගමන් කරන බව උත්සාහයෙන් දැනගනි. මෙය මාගේ නාසයේ පිහිටීමේ වරදක් යයි සිතේ. මෙය පහදා දෙන්න ඔබ වහන්සේට නිවන් සුව වේවා. ඔය එහෙම හරි කමන්නේ පිහිටි දෝෂයක් කියන්නකෝ. නමුත් කොහොම හරි මේ දෝෂේ නිසා හෝ වැඩි හුස්ම ගන්නක් සතියෙන් ගන්න පුළුවන් නම් අපි ඒක වාසියට ගන්න. එනිසා මේ විදිහට හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද? ඊට වැඩිය තව එකක් බලන්න ගන්න උත්සාහය තමයි භාවනාවේ දියුණුව කියලා කියන්නේ. අපිට නහය අද වෙලාද තියෙන්නේ වමින් දෝස්ම ගන්න දකුණින් දෝස්ම ගන්න නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ මේ දැනෙන ප්‍රමාණය මේ දැනෙන ආකාරයෙන් අපිට තව මීට වැඩි හුස්ම ප්‍රමාණයක් ගන්න ওই දැනීම ආකාරය අපිට බාධා කරනවාද? බාධා කරන්නේ නැත්නම් වැඩි හුස්ම ගාණක්, වැඩි චිත්තක්ෂණ ගාණක්, වැඩි තප්පර ගාණක්, වැඩි හුස්ම විනාඩි ගාණක් මේ විදිහටම දිගට කරන්න ওই විදිහට සැක උපදවන එක තමයි අපේ තියෙන කසල ගතිය, කසට ගතිය, කෙලස් ගතිය. ඒක පැත්තක දාලා මට දිගට මේක කරගන්න පුළුවන්ද කරගෙන යන්න පුළුවන්ද කියන හැකි සංඥාව දෙන්න පුළුවන් වුණොත් කමටහන සුද්ධ වෙනවා. එනේන බාධා වලට සැකකරන එක තමයි පෘථග්ජනයේ ස්වභාවය. ඒ නිසා අපිට මතක තියාගන්න ඒ තියේදිත් මම මැරෙන්නේ හුස්ම ගන්න පුළුවන්. තවත් එකක් ගන්න පුළුවන්ද? තවත් එකක් ගන්න පුළුවන්ද කියලා මාළයකට මල් ලැබුණා වාගේ සක්මන් කරනකොට පියවර ගන්න වැඩි කර ගන්න බෑනේ. පරියන්කේනකොට හුස්ම නම් අරමුණ හුස්ම ගන්න වැඩි කර ගන්න බලන්න සැක කරන්න යන්න එපා. සමයි ස්වාමීන් වහන්සේ ඒකේ සඳහන් කරලා තියෙනවා නාස්කුරේ තුල හුස්ම ගමන් කරන බව උත්සාහයෙන් දැනගනි. ප්‍රශ්නයක් නැහැ. උත්සාහයෙන් දැනගෙන හෝ වැඩි හුස්ම ගන්නක් යන්න පුළුවන් නම් උත්සාහය ඉබේම ඇරලෙයි. මේ තියෙද්දි හරි කමන්නේ උත්සාහයෙන් හරි කමන්නේ වැඩි කරන්න බලන්න. පස්සේ යනකොට ඔය වලගොඩේ සමතල වෙලාවක හරියනවා. ඒ නිසා මේ වෙලාවේ ගන්න හුස්මත් එක්ක තියෙන සම්බන්ධතාවයේ මුණට මුණ දාලා තියෙන ගතිය වැඩි කරගෙන යන්න උත්සාහ කරන ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ප්‍රශ්නය කරුතර ස්වාමින් වහන්සේ මම ආධුනිකෙක්මි. ආනාපාන සති භාවනාවේදී වෙනදාට වඩා නොඑක් සිටිවිලි ගලාගෙන යී. ඒවා ඇතිවන විට මා ගැනම පොඩි තරහක් ඇතිවේ. මේවා බලෙන් යටපත් කර නැවත ආස්වාස ප්‍රාස්වාසය ආයාසයෙන් මෙනෙහි කළ යුතුයද? අනුකම්පා කර පහදා දෙන්න ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔය අර අර බාධාවක් වශයෙන් එන උස් හිතවිලි වලට තියෙන द्वේෂය දැකපු එක විශාල ජයග්‍රහණයක්. ඒක නිසා මේ द्वේෂය තම තමන්ටම ඇති වෙන හිතවිලි නිසා ඇති වෙන द्वේෂය තමන්ම වදාගත්ත දරුවන්ට කරන द्वේෂයක් වගේ. ඔය බැලලියෝ බැටව වදලා කනවා. කඤ්ඤං කඤ්ඤං කඤ්ඤං කඤ්ඤං කඤ්ඤං කඤ්ඤං කියන එක. ඒ වගේ තමයි අපි මේ ඇති කරන හිතවිලි, අපි මේ ඇති කරන අදහස්, අපි කරන තියෙන දේවල් අපිටම නරක වෙලා අපි හිටමු. ඒක දැක්කේ නැති නිසා තමයි අපිට ඉඳපු ගමන් පිස්සු ඇදේ. ඕකෙන් තමයි අපිට පිළිකායේ. ඕකෙන් තමයි අපිට අර්බුදේ එන්නේ. අපි නිතරම ද්වේෂ කරන දන්නේ දැන් ද්වේෂ කරන දන්නවා. ඒ මොකද ආනාපානෙ වගේ මුදා තියෙන අරමුණට හිත දාන්න ගියාම ඒකට බාධා කරන වගේනේ හිතවිලි එන්නේ. ඒකට බාධා කරන වගේනේ වේදනාව එන්නේ. ඒකට බාධා කරන වගේනේ සද්ද එන්නේ. ඉතින් අපි ඒවට ද්වේෂ කිරීම හරහා ආත්ම සංඥාවක් ඇති කරගෙන නූපන්න කුසල් රාශියක් උපදිනවා. ඒ බව දැනගන්න හොඳම දේ තමයි මට වැඩියෙන්ම ද්වේෂය එන්නේ හිතවිලි වලට. මට ද්වේෂය එන්නේ සද්ද වලට. මගේ ද්වේෂය එන්නේ වේදනාව වලට කියලා අපේ මේ පිටිසේ ඉන්න කොටස තුනක්. මම අහුවෙන්නේ අහවල් කොටාසෙත් කියලා දැනගත් එක තමයි වැඩමුළුවෙන් හම්බෙච්ච ලොකුම ලාභය. ඒක නැති කරන්න හදන්න එපා. නැති කරන්න හැදුවොත් එහෙම මේ රබර් බෝලයක් ඔබාගෙන ඉන්න හැදුවා වගේ වතුරේ. අතාරපු ගමන් එනවා. නිසා මට හිතවිලි බාධා කරන්න කියලා ඒක ඒකද ඇත්තද කියලා බලන්න ඒකමද වෙන්නේ කියලා බලන්න හිතවිල්ලට එන්න අරින්න ද්වේෂ වෙන්න බලන්න මේකට ලෑස්ති වෙලා ගියොත් හිතවිලි එයි ද්වේෂ නොයයි ඒ තමයි චිත්ත ඥාන නිසා හිතවිලි වලට එන්න කියන්නේ ඒවා යට කරලා ආනපන මතු කරන්න යන්න එපා. දැන් තියෙන හිතවිලි මට ඒතකොට ද්වේෂයක් එනවා. ඉතින් ඒ නිසා හිතවිලි නැවත නැවත එනවා. ද්වේෂ නැතුව හිතවිලි දිහා බලන්න හිතවිලි එන්නේ නැහැ. මේ හිතවිලි වලට කියන ද්වේෂය හරහා තමයි හිතවිලට අපි පණ දෙන්නේ. හිතවිලි යෝජනා ස්ථිර කරන්නේ. යෝජනා ස්ථිර කරන්නේ නැතුව තියන්න. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට තානපානෙත් එන්න පුළුවන්. ඒ නිසා මේ හිතවිල්ල තියෙන ද්වේෂය දැකීම හොඳ දෙයක්. ඒක එහෙමමද කියලා බලන්න නැවත නැවතත් ඒකට වෙන්න දෙයක්. ඒකට කියනවා අපි ලෑස්තිලා යනවා කියලා. ලෑස්තිලා ගියොත් ද්වේෂ වෙන බව දැනගත්තොත් ද්වේෂය ඉන්නේ නැහැ. ද්වේෂ නැතුව හිතවිලියාවට හිතවිලි රැඳෙන්නේ නැහැ. හිතවිලි රැඳෙන්නේ එක්කට ප්‍රේම කරන්න ඕන එක ද්වේෂ කරන්න. ඒ දෙක නැත්තම් හිතවිලි එන්නේ නැහැ. ඒක නිසා මේ අහ කියන හිතවිලි ද්වේෂ කරලා අහ කියන්නේ රෙද්දස්සේ දාගෙන ඉල්ල තමයි අපි කරන්නේ. ඒ නිසා සුද්දෙක් ලියනවා මේ සද්ද වලට නෑ සද්ද අපිට කවදාවත් බාධා කරන්නේ අපි සද්ද වලට බාධා කරනකොට ඒවට ද්වේෂ කරලා. ඒවට ප්‍රේම කරලා. ඒක උඩ සද්ද අපිට ඇඟල බාධා වෙනවා. නැත්නම් සද්දයක් ආවම නෑ වුණා වගේ හිටියාම ද්වේෂ කරන්නේත් නැතුව ප්‍රේම කරන්නේත් නැතුව. හිතවිල්ලක් ආවම අපි ද්වේෂ කරන්නේත් නැතුව ප්‍රේම කරන්නේත් නැතුව හිටියොත් වේදනාවක් ආවම අපි ද්වේෂ කරන්නේ නැතුව ප්‍රේම කරන්නේත් හිතුවා ඉව යනවා. ඉතින් මේ කොහෙදෝ යන කටුවකුලක් වගේ දාගෙන කනවයි කිව්වට ඔක්කොගෙම තුන් දෙනාම කන්නේ. හිතවිලි වලින් කන එකට සද්ද වේදනා ප්‍රශ්නයක් නැහැ. සද්ද වලින් කැවිල්ල ඇති වෙන එකට හිතවිලි වේදනා වලින් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට අපි මා විකාර චරිත. ඒත් මේ විකාරය දැකපු එක ලොකුම ලාභයක්. ඒක දැක ගන්නා සුළු දිගට භාවනා කරන්න කියලා තමයි කමඨාන සුද්ධ කළ දෙන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පරයන්ක භාවනාව මම මූල කර්මස්ථානයේ ලෙස මෙනෙහි කරන්නේ ඉඳගෙන සිටින ඉරියව්වයි. මෙලෙස බලාගෙන සිටින විට සිත විසිරී යයි. සිතවිලි ඔස්සේ ගමන් කරන විට උඩුකය ඉදිරියට පැද්දෙනවා ලෙස දැනුනි. පැද්දෙන විට සිතවිලි වෙඳී ගොස් ඊටමත් සියුම් ලෙස පිම්බීම සහ හැකිලීමද දැනුනි. මෙසේ තුන්වරක් පමණ මෙනෙහි කිරීමට හැකිවිය. සමහර අවස්ථාවලදී හුස්ම නාසිකාග්‍රේ වැඩි ඉහළට යන සැටිත් ප්‍රාශ්වාසයේ දීර්ඝව උණුසුම් ලෙස උඩුතොලේ වදින සැටි නිරීක්ෂණය කරමි. එවිට මට වඩාත් ප්‍රකටව දැනෙන දෙයට දැනෙන දේවලට පමණක් සිත යොමු කළෙමි. මෙසේ සිටින විට ආශ්වාස ප්‍රශ්වාස පිම්බීම් හැකිලීම් කිසිවක් නොදෙනියයි. සිතුවිලිද නැත. නමුත් සතියෙන් සිටින බවට දනහිස් නැමීම් තුලින් සහ පතුලට දැනෙන සීතලෙන් අඳුර ගතිමි. එවිට දකුණු කකුලේ වලලු කර තුලින් වේගයෙන් vibrations කියලා දීලා තියෙන්නේ දැනුනි. එම vibrations සමග උණුසුමක්ද දැනුනි. ඒවා වේගයෙන් දකුණු පාදයේ දන හිසෙන් පසුව උඩුකයටත් පැතුරුනි. බයක්ද දැනුනි. මෙලෙස විනාඩියක් පමණ තිබී එය උරහිසින් ඉහළට ගියාසේ දැනුනි. ඒ සමගම ප්‍රස්වාසයේ දීර්ඝව උඩුතලෙහි වැදුනි. කය සැහැල්ලු විය. ආපසු සිත විසිරී ගියේය. සක්මන් භාවනාව මම සක්මන් කරද්දී පතුලට දැනෙන දැනීම ඔස්සේ සතිය පිහිටුවා ගනිමි. ලනුපැදුරේ සක්මන් කරන විට සෑම පියවරකෙදීම ඊට තද රළු ස්වභාවයක් දැනේ. පැදුරේ තිබෙන ගැට පතුලේ සමතුලට ගොස් උණුසුමක්ද දැනේ. වැලි පොළවේ සීතල සිනිඳු ලෙස දැනේ. තවද පතුල වැලි සමග ගැටෙන විට ඇසෙන ශබ්දයේද සිතේ පිහිටයි. පියවර 8ක් පමණ ගිය පසු සිත විසිරී යයි. සිත සැලසුම් වලට යයි. ආපසු වැලිවල ගැටෙන ශබ්දයට සිතුවිලි බිඳී බිඳී යයි. මේ කීප වාරයක් සිදුවේ. සක්මන් කරන විට හොඳින් සතිය පිහිටුනත් ටික වේලාවක් යන විට කම්මැලි සිතේ. නිදිමතද දැනේ. එවිට අරමුණද සියුම් ලෙස නොදැනෙන තත්වයටපත් වේ. ගෞරවනීය ස්වාමින්වහන්ස භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා. ඒ සක්මයි දොඳ ලස්සන විස්තර කරලා තියෙන අවසාන කිට් වෙනකොට ඒ නිදිමත කම්මැලිකම එනකොට අරමුණ සිං වෙනවයි කියලා. ඒක හොඳ නිරීක්ෂණයක්. මේ වෙලාවේ තමයි රූප කර්මස්ථාන ඉඳලා නාම කර්මස්ථානට මාරු වෙන්නේ. රූප කර්මස්ථානයේ වශයෙන් පොළවේ ස්පර්ශය, පඨවි ධාතු ස්පර්ශය දැනෙලාගේ සිං වේගන යනකොට කම්මැලිකම නිදිකම ආදී නාම ධර්ම එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාවචරයා වඩා සිං තැනකට භාවනා ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේ කම්මැලිකම නිසා එයා භාවනා තැරලා පරියන්කේ කඩලා සක්මන කඩාගෙන වෙන තැනකට යනවා. පුළුවන් නම් දැන් තියෙන හිත මගේ රූප ධර්මක නෙවෙයි නාම ධර්මක සියුම් දෙක මේක අරමුණක් කරගන්න. නිදිමත බව අරමුණක් කරගන්න. කම්මැලිකම අරමුණක් කරගන්න. ඉතින් ඒක භාවනාවේ ප්‍රතිපදාංශයේ තියෙන කොටස තමයි රූප කර්මස්ථාන දිගේ ගෙනියලා සති වඩා ගතට පස්සේ ඉබේම යනවා. ඒ වගේ නාම ධර්ම වලට. ඒක වැරදිල්ලක් පෙරදිල්ලක් කියලා සතිය මාරවිල්ලක් සතිය සමාධි මාරුවිල්ලක් කියලා හිතන එක තමයි මෝඩකම වෙන්නේ. ඉතින් මේ මතුවෙච්ච නිදිමත මෙනේ කරා. මේ මතුවෙච්ච කම්මැලිකම මෙනේ කරා. මෙනේ කරනකොට තේරෙයි අර සක්මන සියුම් වීගෙන යනකොට තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඉදිරි පාඩමට යන්න නම් මේ මතුවෙන අරමුණත් එක්ක ඉදිරියට යන්න ඕන. පරියන්කෙත් ඒක වෙනවා. පරියන්කෙත් තමයි හුරු කරපු අරමුණ හොඳට හුරු වෙලා ආද වෙලා සමීප වෙනකොට හිත හිමීට වෙන පැත්තකට දානවා නාම ධර්ම වලින් රූප ධර්ම වලට අරමුණු මාරු කරනවා. ඒ මාරු කරාට හොඳට අහගන්න හොඳටම දෙන සතිය කැඩෙන්නේ මාරු වෙච්ච අරමුණු දිගේ සතිය ඉදිරියට ගෙනිය ගන්න දන්නවනම් බිස්නස් ලෝකේ උනත් දිරනවා. තමන්ගේ බිස්නස් එක නැති වුණාට ඊගාට කරන්න ඕනේ බිස්නස් එක දැනගන්න ඕනේ කාලය හැටියට. ඉතින් ඒ නිසා රූප ධර්ම වල නාම ධර්ම වලට මාරු වෙන මේ අවස්ථාව පැහැර හරින්න එපා. සූදානම් වෙලා යන්න ගියාට පස්සේ Tamanට තේරෙයි වැඩ කරන ඉන්න අරමුණ සියුම් වීමත් එක්ක තමයි මේක සිද්ධ වෙන්නේ. ඒකේ සියුම් සතියකට දොර ඇරීමක්. භාවනා නතර කරන අවස්ථාව නෙවෙයි ඇත්තටම කියනවනම් භාවනා පටන් ගන්න උතනින් තමයි. ඉවර කරන තැන නෙවෙයි පටන් ගන්න තැන. ඒකට ලෑස්තිලා යන්න. ඒක තමයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ලෙස මම ආස්වාස ප්‍රස්වාසයේ නිරීක්ෂණය කළෙමි. එෙහිදී ආස්වාසයේ දිගු ස්වභාවයත් ප්‍රස්වාසයේ කෙටි ස්වභාවයක් නිරීක්ෂණය කළෙමි. වාර 8ක් 10ක් ආස්වාස ප්‍රාස්වාසයේ නිරීක්ෂණය කළේය. ආස්වාසයේ සිසිල් බව, ප්‍රස්වාසයේ උණුසුම් බව අද්දුටු අද්දුටු වේය. ටික වේලාවකින් සිත ආස්වාස ප්‍රස්වාසයෙන් බැහැර වී වෙනත් අරමුණු වලට ඇදී ගියේය. නැවත සිත ආස්වාස ප්‍රස්වාසයේ කරා යොමු කිරීමට හැකි විය. ආස්වාස ප්‍රස්වාසයේ හොඳින් වැටහිණ. සිත සැහැල්ලුවන ආකාරය දැකගත්ෙමි. මුහුණ කැසීමක් ඇති වුණේ. නැවතත් සිත පිටතට විසිර ගියේය. සිත පිටතට ගියත් එම විසිරී යාම මම වහාම දැනගතිමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී වම දකුණු වශයෙන්ද දෙවනුව පාද ඔසවමින් ඔසවනවා ගෙන යනවා තවනවාද නිරීක්ෂණය කළෙමි. වැලිමලුවේදී පාදවලට රළු බවක් දැනුනි. විලුඹට තද බවක් දැනුනි. පාද සෙලවෙන බවක් දැනුනි. එහිදී පරයන්කයට වඩා හිතේ විසිරී යාම අඩු බව දැනගත්ෙමි. එක දිගට වාර 10ක් 15ක් වම දකුණ වශයෙන් සිත විසිරී යාමට නොදී මෙනෙහි කළෙමි. පාදවල විලුඹ පාදවල දැනෙන බර ගැනද එය ඇඟිලි කරා යන ආකාරයේද නිරීක්ෂණය කළේය. සිත විසිරී යාම හඳුනා ගැනීමට හැකිය. නැවතත් භාවනාවට යොමු කර ගැනීමට දැන් මට පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ භාවනාවේ දියුණුවක් ලබා ගැනීමට උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේකේ තුන් පොලක සඳහන් කරලා තියෙනවා පිටගිය හිත නැවත ගත්තා ආනපන දැනුණා ඒකම තනකවත් අර පිටගිය හිත ආපු බවස සාතිකයක් ඉදිරිපත් කිරීම තාම වැඩිලා නැහැ හිතට ඒක ලහනවා ඊගාට මම භාවනා දිනු කරගන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ හැම තැනකදීම කතාව මගින් නතර කරන්න එපා. පිට ගියා නම් නැවත ගත්තා, ගත්ත බව මෙන්න මේකෙන් මම දැනගත්තා කියන කාරණා ලිව්වනම් කාගේවත් කමටහන් සුද්ධ කරගන්න ඕනේ නැහැ. ඒක ලියන ඒ කතාව තේරුම් ගන්නකම් හිත පිටි ගෑම් ගන්න පශ්චාත්තාප වෙයි අතරමැග නතර කරා ඒක තමයි සැකයක් ඉතුරු වෙන්නේ. නිසා සම්පූර්ණ වලේ සම්පූර්ණ කරන්න. චක්‍රේ සම්පූර්ණ කරන්න. කතාව සම්පූර්ණ කරන්න. ඒකට ඉදිනදා කතා කරනකොට හරි තේරුම් ගනිවි මං කියන දේ මනුස්සයා තේරුම් ගත්තද කියලා. අපි මේ කෑකොස්සන් ගහලා කිව්වට අනික් මනුස්සයර තේරිලා නැහැ. අපි කිව්වයි කියලා හිතන්නේ කිව්වා තේරෙන සම්පූර්ණ රවුමයන්ට. ඉතින් මේ වගේ භාගයට කතා කරන කට්ටියගේ කතාවෙන් කවදාකවත් පණිවිඩයක් උමාරු වෙන්නේ නැහැ. ඒ නිසා මම ගන්නෑ සභාවට මොකද අපිට ගොඩක් වෙලා තියෙන ප්‍රශ්න ගොඩක් තියෙන නිසා මම ඉස්සෙල් කෙනකින් මේ නිදර්ශනයක් ගෙන හර පෑවා. ඒක දන්නේ නැති එකක් නෙවෙයි. මේක එළි වෙන්නේ නැත්තේ මාර බලපෑමක් නිසායි කියලා හිතන. බුදුහාමුදුරුවෝ දිනවන්න ඕන නම් මාරය පරාජය කරන්න ඕන නම් හිත පිට යන එකට පශ්චාත්තාප වෙන්න එපා. ආවට පස්සේ ස්ථාවර කරලා කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරලා කියන්නේ මම ආපහු ගත්ත මෙන්න මෙහෙමයි ගත්තේ. කොහොමද ඒක තහවුරු කරන්නේ? කොහොමද ඒක ප්‍රත්‍යක්ෂණය කරේ? කොහොමද ඒක අද්දුට දැකීම කියලා ලිව්වේ නැත්තම් ආ දිගටම කමටහන් සුද්ධ කරන්න වෙයි. එහෙම නැත්නම් මාව අඬ ගන්න යන්න වෙයි කිදෙට. හැබැයි ඉන්නේ නැහැ මම. ඒක නිසා අද දෙවෙනි දවසේ ඉඳලා අදට සමාව දෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අති ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මා සතිමත් බව අවුරුදු දෙකක පමණ කාලයක් පුහුණු කළ අයෙක්මි. සක්මන. සක්මන් තීරුව ආරම්භයේදී මම දැන් මෙතනයි මෙනෙහි කර ඉරියව්වට සිත යොදමි. ඉන්පසු මෙනෙහි කිරීමකින් තොරවම දිගටම වම දකුණ සිත පිහිටයි. බාහිර අරමුණු කරා යන විට ඒ බවද දැනුවත්ය. සක්මන් තීරුවේ අතරමඟ සිත පිට ගියත් හැරෙන සෑම විටකදම පාදේ සිත පිහිටයි. පරයන්කය. ඉරියව්වේ සිත පිහිටා ආස්වාස ප්‍රස්වාසයේ දැනෙන තැන නිරීක්ෂණය කරමි. පරයන්කේ පුරාම හුස්ම දකුණු නාස්පුඩුව පපුව උස් පහත් වීම උදරයේ පිම්බීම හැකිලිම යන ස්ථානවල වරින් වර ප්‍රකට වේ. එම නිසා එක් නිශ්චිත ස්ථානයක් ඉලක්ක කරගත ඉලක්ක කර බලා සිටීම අපහසු වේ. මොහොතින් මොහොත හුස්ම ප්‍රකට වන ස්ථාන දෙස සතිය පවත්වමි. දෛනික කටයුතු. දෛනික කටයුතු කෙරෙහිද සතිමත් බව පවතී. ඉරියව් වේගවත් වුවත් ඉරියව්ව සමග මා ඉන්නා බව දැනේ. මෑතකදී පටන් දවස පුරාම සිතේ මතුවන මතුවන කෙලෙස් සහගත අරමුණු දැක ගැනීමේ හැකියාව වර්ධනය වී ඇත. මේ නිසා වෙන්නට යන බොහෝ අකුසලයන් වළක්වා ගත හැකි අතර ඇතැම් විට එය විහිසකාරී බවක් දැනේ. එවිට මතුවන කෙලෙස් දැකීමම කොපමණ හොඳදැයි සිතා බලා සිටිමි. කපටහන ඉරියව්වත් මෙනෙහි නොකරන සෑම විටකම මේ සිත රාග, දේශ, මෝහ යන කුමන හෝ කෙලෙස් අරමුණක බැසගෙන ඇති බවත් ෂණයක් පාසා සියුම්ව පිල් මාරුවන බවක් දකිමි. මාහට සුදුසු උපදේශයක් ලබා දෙන සීක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔබ මේක අර එදිනෙදා කටයුතු පිළිබඳ ලියන එක ඉදිරිපත් කරගත්තොත් කෙනෙකුට තමන්ගේ හිතේ මෙච්චර කෙලෙස් පහළ වෙන බව දන්නවනම් ඒකම පිස්සු වැදෙන්න කාරණාවක් වෙනවා. ඒකම වහකණ්ඩ හිතෙනවා. ඉතින් ඒ නිසා ඒක දැකලා ඒක හෙලි කරන්න නම් ලොකු හැදෙන්න ඕනකමක් තියෙනවා. මේක සදාචාරවාදියට කවදාවත් කරන්න බෑ. ආගමක් තියෙන කිසිම කෙනෙකුට මේක කරන්න බෑ. මොකද ආගමෙන් කරන කෙලිත් වසංගනික විතරනේ. ඒකල මේ සාන්ත දාන්ත තීන්තු කූඩු කියලා පෙන්නගෙන ඉන්නවා. භාවනා කරන්න ගියාම බඩපල්ල බොක් එළියට ගන්න. ගත්තාම ඇතුලේ තියෙන්නේ හත් අවුරුද්දක් පිළිච්ච අසුචි වල. ඒක හෙලි කරන එක විතරමයි සාසනය කියන්නේ. ඒ නිසා හෙලි කරන්න සදාචාරවාදියට බෑ. තවත් විශාල ගුණයක් එනවා මම මෙච්චර කෙලෙසිලා නම් මේ සීලයක් රකිමින් භාවනා කරන බුද්ධ ශාසනයක ඉන්න සිල් නොරකින බුද්ධ ආගමේ නැති කෙනෙක්ගේ හිත කොහොමද කියලා හිතනවා. ඉතින් මනසට අනුකම්පා කරන්න හිතෙනවා. ඊට පස්සේ තිරිසනෙක් ගැන, යක්ෂයෙක් ගැන, ප්‍රේතයෙක් ගැන අපි නෙදකින් නොබදන් නොදකින් කාලකන්‍යා කියලා පෙරේත යන බැන්නට අනුකම්පා කරන්න හිතනවා. ඒ Tamanට සමාව දීප කෙනාට විතරයි අනුන්ගේ වැරද්දට සමාවක් කරන්න දෙන්න පුළුවන්. අපේ ලෝකේ කිසිම දවසක අනුන්ගේ වැරද්දකට සමාවක් දෙන්නේ නැති තුප්පහි ලෝකෙක අපි ඉන්නේ. ඒ මොකද? Tamange වැරද්දට සමාව දී ගන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් විපස්සනාව දන්නේ නැහැ. ඒක කොයි වෙලාවක හරි මම මේ අරමුණේ නැති සතිය නැති හැම වෙලාවෙම ඉන්නේ හත් අවුරුද්දක් පරණ විති අසුචි වලක කියලා දන්නවනම් අපිට තේරෙයි කොච්චර වටිනවද මේ චිත්තක්ෂණේ රකින්න කිය. ඒක කොච්චර වටිනවද වෙච්ච වැරදි වලට සමාව දුනොත් විතරනේ අපිට භාවනා කරන්න බලන්නේ. ඒ නැත්නම් අපිටම හිතෙයි අපිටම මරණ දණ්ඩේ ඊළඟනේ වහ කාලා මැරෙන්න. නමුත් බුදු කෙනෙක් පහළුනේ ඒකට නෙමෙයි. බුදු කෙනෙක් පහළනේ වැරද්ද වැරද්ද වශයෙන් පෙළලා තියෙනවා. ඒ වගේම පරියන්කේ සඳහන් කරලා තියෙනවා හිත අරමුණු එක තැනක නෑ තැන් තැන් වල තියෙන්නේ කියලා. කමන්නේ කය ඇතුලේනේ. කයේ කොතනක තිබ්බත් අකුල් ලැබෙනවා. ඒ නිසා අරමුණ මෙතනම වීතුවේ එකක්ම වීතුවේ කියන එක නිත්‍ය සංඥා. කය ඇතුලේ කොහෙ බෙනුනත් කම්පන, චංචල, උණුසුම්, සිසිල් ගති, ආසාද, ප්‍රසාද, පිම්බීම හැකිලිම කොහෙ තිබ්බත් සතිය එළබිලා තියෙන්නේ කියන හැඟීමෙන් කරන්න ගියොත් ওই නටල නටල නටල ඔය එකතු වෙනවා. ඒ නිසා ඒක දුර්ලභමක් විදියට දකින්න එපා. ඇති හැටිය දැකීමක් කියලා ওই වාර්තා ක්‍රමය හොඳයි. හැබැයි පෙරදිච්ච ස්වරූපෙන් කියන්න එපා. මේක ජයග්‍රහී ස්වරූපෙන් මේක හේලි කරගන්න පුළුවන් වුණා කියන එක සතුටු වෙන්න. එතකොට මේ සබාවේ ඉන්න අනික් කට්ටියටත් ඒක ආදර්ශයක් වෙනවා. භාවනා කරනකොට වැරදි ගැන කතා කරලා පව් සමා පව් සමාදම් වෙන්න එපා. ඒකට කියනවා අකුසල සමාපatti කියලා. අපි කරන හොඳ ටික විතරක් කියලා හොඳ ටික විතර සමාදම් වෙමු. එතකොට අපි ලෝකේ ඉන්න කොහොසත්ම කොටසක්. Tamange වැරදි කතා කරන මිනිස්සු වැඩක් නැහැ කතා කරලා බුදුසෙන්ස් කියන්නේ මගෝ කියන වචනේ. මගෝ ඩිස් කියලා වචනයක් තියෙනවා. මගෝ කියන්නේ මුර්ගයා. විතරම තමන්ගේ වැරදි විතරයි දකින්නේ එයාට අනුගේ වැරදි විතරයි පේන්නේ. එහෙව් ලෝකේ මේ සාගරේ පුංචි දිවයිනක් හදාගන්න මගේ හොඳ ටික මන් දාන්න. මොකද්ද? මගේ හිත නිතරම අකුසලට යන බව මන් දාන්න. ඒතිෙදි මට සතිපවත් ගන්න පුළුවන්. මගේ හිත එක තැනක නැහැ. කමන්නේ කය ඇතුලේනේ. කියලා මේ හැම එකකම තියෙන හැකි සංඥාව දකින්න පටන් අරගත්තොත් මේක අම්මා අප්පා දීප එකක් නෙමෙයි තමන්ගේ ප්‍රමාණයට උපයාගත් එකක් කියලා බුදුමාකාර සතුටක් එනවා. ඒස වාර්තා කරන තොරතුරු හරි නමුත් පෙරදිච්ච පෙරදිච්ච ස්වරූපෙන් නැතුව ජයග්‍රහයි සංඥාවේ මේක ලියා ගන්න ලැබෙනවා නම් ඒක තමයි කමඨාන සුද්ධ වෙනවා කියලා කියන්නේ. ඊළඟ ප්‍රශ්නය පරයන්ක භාවනාව අද උදේ වරුවේ පරයන්ක දෙකෙහිදීම මම ආනාපාන සතියේ හුස්ම රැල්ල මගේ අරමුණ කරගත්ෙමි. කෙසේ නමුත් මට කීපවරක්ම කිසි දෙයක් නොදැනෙන තැනකට සිටියෙමි. මම අඩනින්දට ගිය බව විශ්වාස කරමි. ඒ මා දිගටම ඍජුව වාඩි වී සිටි බැවිනි. මම නැවත ඇහැරුණ බව වැටහුණාම නැවත මම සිත ආසාස කෙරෙහි යොමු කෙලිමි. නින්දත් අවධියත් අතර සතිය නැවත පිහිට වූ විට ඒ අවස්ථාව හරියටම විස්තර කිරීමට අපහසු විය. දවල් පරයන්කේ මා ආස්වාස ප්‍රාස්වාසයේ 1 සිට 10 දක්වා ගණන් කර සතිය පැවැත්වීමට උත්සාහ දැරීය. සමහර අවස්ථාවලදී මා කොයි අංකේ සිටිනවාද සිහි කිරීමට නොහැකි විය. එවිට මා නැවත හුස්ම ගණන් කිරීමට පටන් ගත්තෙමි. මෙවැනි අවස්ථාවලදී සිහිය පවත්වාගෙන යාමට ගත හැකි ක්‍රියාමාර්ගය ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔය වෙලාවට ඉන්නවා දැනෙනවා කියන දෙක මෙනෙහි කරන්න කියනවා. Taman ඉඳ ගන්නකොට හිතට අරගන්න කියනවා මම වාඩි වෙනකොට හිතේ වෙන්නේ මේ ඉරියව්වේ සක්මණේ නම් මේ ඉරියව්ව කියලා හිත තෝන්තු වෙච්ච වෙලාවේ ඉරියව්වට හිත දාන්න. එතකොට ඉන්නවා කියන්නේ ඉඳගෙන ඉන්නවා කියන එක වෙණී කරන්නේ. එහෙම නැත්නම් දැනෙනවා කියනකොට නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, මැරිලා නැහැ. ඔය හිතෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරපුවාම අර අන්දමන්ද වෙච්ච හිත එකතෙන් වෙනවා. හැබැයි හොඳම එක එහෙම මෙනෙහි නොකර අන්දමන්ද වෙන්න දෙන එක. සද්ධාව තියෙන කෙනාට ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඕන තරම් අන්දමන්ද වෙන්න දෙන්න. මොකක්වත් වෙන්නේ නමුත් ඒක බුදුපසාන්සිත් පිළිගන්නවා. ඒකට සැකයක් පහළ වෙනවා. ඒකට ආයෙසර හිඳිනවා ඉන්නවා. කියනක මෙනෙහි කරලා ආපංගන එක ඇත්තටම භාවනාවට බාධාවක්. පුළුවන් නම් මේකට යන්න හරි. අඟුම් උදාහරණලා යන්න හරි. නෝ දැන් මට මොකක්වත් තේරෙන්නේ නැහැ. ඉලක්කම 10ට යනකොට ගණන් කරනවා කොයි ඉලක්කම ඉන්නවද කියලා දන්නේ නැහැ. මම කියලා මෙනෙහි කරාට දකුණේ ඉන්නේ. යන්නේ කොයි ඉලක්කම මල්ලේ පොල්. උන ඕක තමයි පිස්සුව තේරෙන වෙලාව. ඉතින් අපි එතකොට ආය ආරමුණට ගෙනත් දාපුවාම බල්ලා ඇදලා ගත්තා වගේ ලනුවේ. හැබැයි බල්ලාට ඕන එකක් ටිකක් කාලා ඉන්න. බල්ලාගේ හැටි ඒක තමයි. මහත්යට ලැජ්ජයි. මාත් ලණුවෙන් ඇදලා ගත්තට බල්ලට අර කක්ක ටික දැක්කම ඉඹලා හරියෙන්න ආසාව තියෙනවා. මේ බල්ලගේ හැටි. ඒ නිසා කවදාරි සද්ධාාවක් Taman ඇති වෙයි. ඒ නන්නත්තර වෙන්න හිත දෙනවා. දීලා කියනවා මෙන්න මුන්දට ඉද දුන්නොත් මුන්ද කරන වැඩි. මේ සංසාරේ අපි මෙහානේ ඉස්සරහින් තියන්නේ ගියේ. කවදාහරි එනවා. සද්ධා වීර්ය සතිය වැඩුණාට පස්සේ හිතට ඕන පිස්සුවක් කෙලින්න ඉඩ දෙනවා. එතකොට එයාගේ කකුල් කැඩලා යනවා. සැකනම් මම කියන වචන හොඳට ආගන්න සැකනම් ඉන්නවා දැනෙනවා කියන එකට ගිහලා ඉරියව්වට හිත ගන්න. සැක නැහෙනේ. යන්න අරින්න පුළුවන් තරම්. ඒකට තේරෙයි අපි විශ්වාසයෙන් යන්න දුන්නට පස්සේ පරමද්දක් ගැහුවා වගේ හිතට. එතකොට සද්ධා විදි සත් සමාධි තියෙනවා. එහෙම නැත්තම් සැකනම් හින්දිනවා දැනෙනවා කියන හිත ගන්න කියන එක තමයි කෙටි උත්තරේ. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව මම මෙතන ඉඳගෙන සිටිනවා යයි අරමුණු කොට වාඩි වී සිටියෙමි. උදරේ පිම්බීම හැකිලිම ලෙස හුස්ම ගන්නා විටත් පිට කරන විටත් දැනුනි. එය මෙනෙහි කරමින් පෑ කාලක් විතර ගිය විට හුස්ම රැල්ල සෙමින් සෙමින් සියුම් තත්වයට පත් වුවේ. පසුව හුස්ම ගැනීම නවතිනවා වාගේ දැනුනි. මට දැනුනේ සුව නින්දකට පත් වූවාසේය. පෑ කාලක් පමණ ගත විය. පසු මම නැවතත් අරමුණ මෙනෙහි කළෙමි. මෙය එක පැයකදී දෙවතාවක් විතර වුණි. සක්මන් භාවනාව මා වැලිමලුවේ සක්මන් කරන විට වම දකුණ කියා පියවරක් පාසා හොඳින් සක්මන් කළෙමි. හිත අරමුණෙහිම තබා ගතිමි. ටික වේලාවකින් මගේ දෙපා උඩින් ගමන් කරනවා වාගේ දැනුනි. පාදක හිරිවැටි උඩ යන වාසේ දැනෙන්නට විය. මාහට භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙනමින් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. වෛශල්‍ය පරයන් වාතාවෙත් තිබුණා මේකෙත් තියෙනවා භාවනා කරනකොට එන්නේ එන්නේ එන්නේ අරමුණු සියුම් වෙලා දන්න සැට තැන සිට නොදන්න තැනට කියන්න පුළුවන් තැනක ඉඳලා කියා ගන්න බැරි තැනක මනින් ටිකිටන්න සීමාවක් සහිතව තියෙන තැනද සීමාවක් නැත් තැනකට යනවා. ඉතින් ඒක උනන්දු කරවන්න ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා දැනින තාක්කල් හිතේ කෙලස් තියෙනවා. දැනීම නැති වෙනකොට කෙලස් නැහැ. මමයක් නැහැ. නමුත් ඒක සමහරෙකුට බයක්. සමහරෙකුට ඒක තත්කොටු වීමක්, තනි වීමක්, පාලුකම් දෝෂයක්, තනිකම් දෝෂයක්. දුවට අසුවිරු ඥාන දටිකන දන්නෝ දැනින ඔක්කොම කෙලස්. දැනින එක නැති වෙලා යනවා කියලා කියන්නේ මේ ජීවිතේදී කෙලස් නැති කරන හැටි දන්න. නමුත් ඒකට අනුග්‍රහ කරන්න දන්නවද? ඒකට උදව් කරන්න දන්නවද? ඒට අත්තලක් දෙන්න දන්නවද කියලා බැලුවොත් මේ ලෝකේ කවුරක්වත් දන්නේ නැහැ. මොකද දේවල් රැස් කරන එකනේ ලෝකයා කරන්නේ. කොච්චර සංසාරේ රැස් කරත් බලන දවස් දෙක භාවනා කරනකොට ගෙවෙන්න පටන් ගන්නවා. ඒකට උන අනුග්‍රහ කරන්න දන්නවනම් ඔච්චර කල් භාවනා කරන්න ඕනේ නැහැ. කොච්චර අපි වැරදි කරලා තිබ්බත් මේ සතිය මේ තරම් බලවත් දැනෙන දේ සියුම් වෙලා අති සියුම් වෙලා නොදෙනියනවා. ඒකට අනුග්‍රහ කරන්න. ආයෙනවා. ආයෙ නැති වෙනවා. ආයෙනවා. ආයෙ නැතන මේක දෙකක් චක්‍ර සඳහන් කරලා තියෙනවා. හිතන චක්‍ර 20ක් 30ක් එක පරියන්කේදීම යන එක පරියන්කේදීම යන්න ඇරියොත් එයාට තේරෙයි මොනවාට නැති වුණොත් ආයෙ මොනවාරි එනවා. ආයෙ ආවනේ ඒක නැති වෙනවා. මේ දෙන්න එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. ඕකට තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. ඒසට මමෙක් නැහැ. ඒතකොට තණ්හා මාන දිටි නැහැ. හොඳට තේරෙනවා මේක උදේට ඉර නගිනවා ඊට බයින එකට මම ඕනේ නැහැ. ආන්නේ වගේ මේ දේවල් ඒක විසීම ඇති වෙලා ඒක විසීම නැති වෙන එක තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පළවෙනි බණ ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇහුවට පස්සේ යං කිංචි සමුදේ ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං සම්තා කට ගන්නා සුළු ධර්ම වේදේ සියල්ල නැති වෙන සුළුයි කිව්වා. ඒතකොට බුදුරජාණන් වහන්සේ තමයි උදම් වෙන්නේ. ඉතින් සා මේකට අනුග්‍රහ කරන්න ඉගෙන ගන්න කියලා කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම කලක සිට මේ දක්වාම පර්යංකේ වාඩි වී කයේ ඉරියව්ව දෙස බලා සිටිමි. මෙසේ කලේ ආනාපානයට හිත තබා ගැනීමට නොහැක වූ නිසාවෙනි. කෙසේ නමුත් දැන් වාඩි වූ විගසද සිටගෙන සිටින විට පවා මුළු කයම වේගයෙන් බිදිලි කොටන්නාක් මෙන් සැලේ. මා මේ දෙස මා කලේ බලා සිටීම පමණි. ටික වේලාවකින් මුළු කායම බුබුලු දමන්නක් මෙන් ටිකක් තද ස්වභාවයක් දඬු විනි. විනාඩි 40ක් පමණ මෙසේ සිටින විට උඩුකයේ තද ස්වභාවය අඩු වී සමබර ස්වභාවයකුත් යටි කකුල් ඉර ඉරා කපන්නාක් මෙන් වේදනාවකුත් දැනේ. එවිට හිත එම වේදනාවටම යොමු වේ. ඒ දෙස බලා සිටිමි. එය උසුලාගත නොහැකි තරම්ය. කරු ස්වාමින් වහන්සේ මාහට ප්‍රශ්නේ වී ඇත්තේ මම භාවනාව සඳහා විශේෂ නිමිත්තක් නැති අතර කයේ චංචල ස්වභාවයයි. ඉක්මනින් ප්‍රකට වූ හේයින් වෙන නිමිත්තක් අරමුණු කිරීමට අපහසුය. එම චංචල ස්වභාවයන් දෙස බලා සිටියත් ඒවා සංසිදී යන විට සිත පිටට යන අවස්ථා බොහෝය. එහින් එහින් නැවත චංචල කම්පන බුරුපුරා නැගින්නක් මෙන් මා සඳහා අනුකම්පාවෙන් කෙසේ පිළිපැතිය යුතුදයි පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ කතන්දරේට පොඩ්ඩක් කවුම් කන් දෙන්නේ ඒකට තේරෙයි. මේකත් තේරුම් කරලා දෙන්නේ කොහොමද කියලා. පුංචි ළමයෙකුට මේ හොඳ කමටහන් දන්න ආම්සුකෙනෙක් ගිහලා වාඩි වෙලා මොනවද දැනෙන්නේ කිව්වා ඇහුවා. එනකොට මොනවත් දැනෙන්නේ ඊට පස්සේ කර්මත් කර්මත්තානචරය කිව්වලු එහෙම කියන්න එපා. මේකේ හුස්ම තියෙනවා බලන්න කියලා. එහෙනම් දවස් දෙකක් උත්සාහ කළා මම ඒගොල්ලෝ හුස්ම පේනවා කියලා. ආ හුස්ම තියෙනකම් බලන්න කිව්වා. දවස් 10ක් ගියාට පස්සේ කළා දැන් හුස්ම සම්පූර්ණයෙන් ගෙවුණා කියලා. ඊටසේ කර්මස්ථානචාරවල කිව්වලු දැන් හොඳයි බබා කියලා. ඉතින් හාමුදුරනේ මුලින්ම තුනේ ඕකනේ කිව්වලු ළමයා. මේ නාකින්ද ඕක තේරෙන්නේ නැහැ. ආනපනි ගත්තත් අන්තිමට කයට තමයි එන්නේ. ආනපනි ගන්නේ මේ කය ඇතුලේ වැඩකට දාලා ඒක ගෙවුනට පස්සේ ආයෙත් කයර තමයි ඉන්නේ. පොඩි ළමයට තේරෙනවා. උට තේරෙනවා මේ ආම්දුරමාව නොම ගැරියා. නොම ගැරලා අතෙන්ටම තමයි ආවේ. වටට ගියත් ගෙටම තමයි එන්නේ. මේ භාවනා කරනවා කියලා පොඩ්ඩක් කරකොල අතාරින්න. අද බලන්න මේ කයම තමයි පටන් ගන්නෙත් එතනමයි ඒ නිසා කොයි වෙලාවක හරි. කල් වැඩිද මන්ද මේක කයේ හිත තියෙන තාක් කල් නිවන් දැකලා ඉන්නේ. වෙලා තියෙන අපි කයට බුද්ධුම ද්වේෂයක් තියෙන. තමන්ගේ කයට ද්වේෂ කරන එක තමයි සංසාර කියන්නේ. ඒකයි අපි මේ බොඩි බිල්ඩින් කරන්නේ. ඒකයි අපි මේ රූපලාවන්‍ය කරන්නේ. ඒකයි අපි ගෑනු පිරිමින් ගැඟවල් වලට ආස කරන්නේ. පිරිමි ගෑනුන්ගේ අයට ආස කරනවා බෙටර් half කියලා. ඒ කියන්නේ තමන්ට තියෙන ද්වේෂය. ਸਰවඥාන්සේ 80ක් ව්‍යංජන සහිත දිස්සක් පුරුෂ ලක්ෂණ සහිත මහා පුරුෂයා තමගේ කයට ප්‍රේම කළා. නිවන් දැක්කා. ඕනෙම වෙලාවක කයේ ඉන්න හැම වෙලාවෙම නිවන් දැකලා ඉන්න. ඉතින් මේක මෙච්චර ලාභයට කංකුම් වගේද කියලා හිතනවා කට්ටියකට මේ කයත් එක්ක ඉන්න එක නිවන් දකින්නද කියලා. කවුරක්වත් මේ සරල ධර්ම පිළිගන්න කැමති නැහැ. ඒ කට්ටියට ඕනේ වෙන කරකවල ගෙනල්ලා අතාරින්න. ඒ නිසා මේ කතාව තමයි කියන්න තියෙන්නේ අරමුණක් නැහැ. ඉන්නවා කියන එක මොනම බාධාවකින්වත් තේලි කරන්න බෑ. බලන්න පුළුවන් කයට හිත දාලා කය මම ඉන්නවා කියන අත්දැකීම හෙලි කරන්න පුළුවන්ද කියලා? එච්චර ගැඹුරුයි ඒක. ආනපානෙ හෙලි කරන්න පුළුවන් ආස්වාසේ ප්‍රස්වාසයට සාපේක්ෂව. හිතකට ඉන්න එක හිතකට ඉන්න. නමුත් වෙමි කියන එක හෙලි කරන්න බෑ. එහෙම ඉන්නකොට මොනවාකට අරමුණු වෙන්නේ. ඒකට අපි සතිය පවත්වන අරමුණක් නැතුව. එතම සතිය ශ්‍රේෂ්ඨම අවස්ථාව. සතිය මුදුන්පත් වීම. එතකොට අපි කියනවා හිත පිට ගිහිල්ලා හිතවිලි එන්න පටන් ගන්න නෑ හිත පිට යන්නේ හිතවිලි ආපු නිසා නෙමෙයි හිත හිත හිතවිලි ආපු නිසා හිත පිට ගියාද හිත පිට යන්න නිසා හිතවිලි හිත මවාගත්තද කියන මේ චපලතාවේ තේරෙන පටන් ගන්නවා ඒතර ආයේ කම්පට චංචල තේනවා. ආයේ හිස් තැන තේනවා. ඉතින් හිතට කියන දේ නුඹ තම්බන කන්නේ තම්බන කපම් බැදගෙන කන්නේ බැදගෙන කපයි හිතවිලි තිබ්බාම ඕ චංචල කම්පට තිබ්බාම ඕ නැතුව අහමකෝ. ඔක්කොම මම කරන දේවල් නෙවෙයිනේ. ඔක්කොම ඉබේ සිද්ධ වෙන දේවල්. ඔක්කොම දිහා බලන්න ගියාම ගැටෙන්නේ නැතුව ආයේ මාරයට අපිට කොක්ක දාන්න බෑ රිමෝට් කන්ට්‍රෝල් එක දාපේ කුප්පන්න බෑ පුප්පන්න බෑ නිසා කියන්නේ හිතිලි එන්නේ වරේ කම්පන චංචල එන්නේ වරේ මොනවාක්වත් නැති උනේ වරේ මේව එකක්වත් මගේ දරුවෝ නෙවෙයි නනිකම්ම නිකන් පහළ වෙන දේවල් ඉතින් මේ අහස යන බලාකුළු වල හැඩේ මෙහෙම වෙන්න ඕන කියලා අපි දෙන්නේ රණ්ඩු කරන්නේ මොකටේ වලාකුළු තිබ්බහම මොකෝ අපිට නැතුවහම මොකෝ වලාකුළු කැටිති වලාකුළු වෙච්චාම මොකෝ අපිට දූලි වලාකුළු වෙච්චාම මොකෝ අපිට කළු වලාකුළු වෙච්චාම මොකෝ ඉතී වගේ මේ හිතට එන වලාකුළු අල්ලගෙන අනී අපි ගොතන කතන්දර ප්‍රදේශයක් අනී අපි ගතන අහුවෙන අහුවිල්ල කෙව්වා දෙකොණින් hina වෙන ඇති අපි වගේ අමනියෝ මේ අක්කුට මේ මොනවා පෙන්නොත් කතන්දර ගොතනවා හොඳම දේ තමයි මේ වෙලාවට නම් කරන්න එපා අරමුණු ලේබල් කරන්න එපා අරමුණු ඔහි එන්න අරින්න ඔහි යන්න අරින්න හරියට උඩු බැලෙන් අහස දිහා බලන යන වලාකුළු දිහා බලන කොච්චර සහැල්ලුද කියලා බලන්න. ලොකු මාළු ටැංකියක් දිහා බලන මාළු නගලන බලන කොච්චර සහැල්ලුද කියලා බලන්න. ඌ ඊයේ දඟලන. මොකට යෝගට මෙනම් කරන්නේ? ඒක මෙතෙන් ගියාට පස්සේ මම වෙමි කියන එක දැනගෙන බලන්න කිසිම නම් කිරීමක් නොකර ඒක පාලනය කරන කවුරුත් ඕනේ ඒක ඒක විසි යනවා. ආන්නේ කොජේතියා බලන්න හිටියොත් පේනවා මේ සිද්ධියෙන් තමයි පොඩ්ඩක් දුරස් වෙලා. ඒකේ විස්්‍රාම වෙන්න පුළුවන්. අසහනෙන් තොර වෙන්න පුළුවන්. ආතතිය නැති කරගන්න පුළුවන්. හැබැයි ඒකට මම නිකමෙක් වෙනවා. මම නිකම්ම නිකන් නිකමෙක් වෙනවා. අන්න ඒකට අපි අකමැති. ඒ නිසා අපි මේ ශරීරයත් එක්ක වෛර කරලා ළඟ දේවල් හොයන්න පටන් ගන්න ගැන කතන්දරයක් ඒ නිසා කොයි වෙලාවෝ මේ manussත්ත්ව ප්‍රතිලාභයේද බුද්ධෝත්පාද කාලයට පස්සේ ලැබිච්ච උතුම්ම සම්පත්තිය කියලා සලකන්නේ. ඒකට අපි ලෝකේ ඉන්න පොහොසත්ම જાතිය. ඒක සාතික කරගන්න දුර්ලභෝ දුර්ලභා ක්ෂණ සම්පatti ක්ෂණ සම්පatti ලැබෙ දුර්ලභයි. මොකද ක්ෂණ සම්පatti කියන්නේ මම දැන් මෙතන කියලා දැනගන්නේ. ඒතකොට තේරෙයි අපි ඉපදිලකොටම නිවන් දැකලා තියෙන්නේ දන්නේ නැහැ තාම හොයනවා. තාම දඹදිව යනවා මේ ඉන්දියාව යනවා නිවන හොයන. මෛත්‍රී බුදුහාමර වෙනකන් ඉනවා නිවන දකින්න. මේ දසපාරමිතා තාම පුරනවා නිවන් දකින්නට බලනකොට මේ නිවන ඇවිල්ලා තියෙන්නේ. එතන කොයි වෙලාවෙද අපි මේක බාරගන්නේ? බාර ගන්නම් කයත් එක පුදුම සතුටක් දැනෙයි. මට අංග පුලාවෙන් යුක්තව අංග අංගපසංග සහිත ශරීරයක් ලැබිලා තියෙනවා. පරිේශනාකාරය ලැබිලා තියෙනවා කියලා සතුටු වෙන්න. ඒසොට Taman තමයි ලෝකේ ඉන්න සන්තෝෂම පුද්ගලයා. හොයන්න පටන් අරගත්තොත් කාල කන්‍යා. ඒ නිසා මේක සතුටට කාරණාවක් කරගන්න කියන එක තමයි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මම පාදය ඔසවනවා යවනවා තබනවා යයි පියවර කීපයකින් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. වම් පහේ විලුඹින් වේදනාවක් පැමිණ ඒ කකුලේ උඩට විහිදී ගියේය. වේදනාවක් යයි මෙනෙහි කළෙමි. එවිට එම වේදනාව විසිරී ගියේ. නැවත නැවත ඔසවනවා යවනවා තබනවා යයි මෙනෙහි කරමින් සිත යොමු කළෙමි. পাය යවනවා යයි මෙනෙහි කරන විට සිතත් ඒ අනුවම යන බව වැටහුණි. පරයන්ක භාවනාව. ආස්වාසය කරන අවස්ථාවේ හා ප්‍රස්වාසය කරන අවස්ථාවේ නාසිකා නාසිකාග්‍රේ කෙරෙහි සිත යොමු කරමින් භාවනාවේ යෙදී සිටින විට වරක වේදනා දැනේ. වරක සිත විසිරී යයි. වහා සිත නැවත නාසිකාග්‍රේ වෙත යොමු කෙලිමි. මෙසේ පෑ භාගයක් පමණ ගත වූාට පසු හුස්ම රැල්ල සියුම් වී සිසිල් වී එකම තැනක තිතක් ලෙස පවතී. හිස වේවුලීම ස්වල්ප ස්වල්ප වේලාවක් තිබී මගේ ශරීරයේ පවා නොදෙනී යයි. හරිම ප්‍රීතියක් සැපයක් දැමේ. ආලෝකයක්ද පෙනේ. තද සුදු ආලෝකයේ එන්න එන්න අඩු වී කුඩා දිලිසෙන මැණික් ගලක් වී නැති වී ගියේය. මා වටහාගත්තේ සියල්ල අනිත්‍ය බවත් මමද මේ தത്വයට පත්වන්නේ යයි සිතුවෙමි. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. මේ වගේ අර දැනීමකින් තොරව ඒකට බයකුත් නැතුව ඒක සහැල්ලුවක් ඒක විවේකයක් කියන මට්ටමට ආවනම් මේක නැවත නැවත කරන්න මම මොනවා කළ යුතුද මේවට ආසන්න කාරණා මොනවද කියලා බලලා ඒවට එක සපෙල දෙන එක තමයි සාමාන්‍ය බුද්ධිය කියන්නේ. මේක හොඳයි කියලා හිතෙනවනම් මේක නැවත නැවත යන්නත් මේකට වැඩි වෙලා ඉන්නත් කොයි ආකාරයෙන් අනුග්‍රහ කළ යුතුද කියන එක මේකටපත් වෙච්ච නැති කෙනෙකුට වැඩිපත් වෙච්ච කෙනා ඉදිරියෙන් ඉන්නේ. ඒ නිසා ඒ ආසන්න කරුණු ටික ඒවට මේ පච්චුපට්ඨානේ කියලා කියනවා. ආධාර ටික දැනගෙන සපයා දෙන එක තමයි මතක් කරලා දෙන්න තියෙන්නේ. ඊයේ දින ඊයේ දින දුන් අනුශාසනා ඔස්සේ මා භාවනාව ඉදිරියට කරගෙන ගියෙමි. එහිදී ලද අත්දැකීම් මෙසේය. පරයන්ක භාවනාව. කර්ම මූලස්ථානයේ ආනාපාන සතියයි. උඩුතොලට ඉහළින් හුස්ම ගැටෙන සැටි සතියෙන් බලා සිටියෙමි. ටික වේලාවකින් යම් යම් අරමුණු ඔස්සේ දුවන සිත හා නිදිමත ස්වභාවය සතියෙන් හඳුනාගෙන උඩුතොලට ඉහළින් හුස්ම ගැටෙන සැටි සතියෙන් බැලුවෙමි. මෙසේ විනාඩි කිහිපයක් ගිය පසු හුස්ම රැල්ලේ වෙනසක් දැනෙන. මුලදී වේගවත් වූ ආස්වාස හා ප්‍රස්වාසයේ කෙමින් කෙමින් සැහැල්ලු බවක් හා ඇතැම් අවස්ථාවක නොදැනිනි. මෙසේ විනාඩි 5ක් විතර ගත කෙරුවෙමි. සක්මන් භාවනාව. ඊයේ දින දැනුණු කොහො පැදුරේ රළු ගතිය හා ඝන බව අද දින සිට දැනෙන්නේ නැත. කර්ම මූලස්ථානයේ ලෙස මම වම දකුණ ලෙස සතියෙන් බලන විට සාමාන්‍ය සැහැල්ලු බවක් දැනේ. යටිපතුලට හා ඇඟිලි තුඩුවලට කොහුලණුවේ උස් පහත් බව මනාව සතියට වැටහුණි. මෙසේම සතිය අරමුණෙහි පිහිටා විනාඩි 15ක් 20ක් පමණ සිටීමට හැකි වුනේමි. වැලිමලුවේ සක්මන් භාවනාව අද උදෑසන ආරම්භ කෙරුවෙමි. පෙර පරිදි කර්ම මූලස්ථානයේ වන දකුණට වම දකුණට සතිය යෙදුවෙමි. ඒට ස්පර්ශ වන සියුම් වැලි හා තරමක් ලොකු වැලිකට යටිපතුලේ ඇනෙන සැටිත් වැලි පායට ස්පර්ශ වී පොළවට තදවන සැටිත් සතියෙන් බැලුවෙමි. මා භාවනා කරන විට ලැබූ අත්දැකීම එසේය. මෙහි අඩුපාඩු ඇත්නම් එය නිවැරදි කර ගැනීමටත් මින් ඉදිරියට භාවනාව කරගෙන යාමටත් අවශ්‍ය උපදෙස් මම নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. මේක අර සක්මන පිළිබඳ කතා කරුවොත් සක්මන් මළුවක ලනුපැදුරක් උඩ ඇති වෙන ඇවිදිනකොට මේ දැනෙන කරුණු අපි ලිඳට වතුර ගේන්න යනකොට දැනෙන්නේ නැද්ද? කඩේට යනකොට දැනෙන්නේ නැද්ද? බත් කන්න යනකොට දැනෙන්නේ නැද්ද කියලා සක්මන් මළුවක නොවුණත් පොඩ්ඩක් නැවතිල්ල ගමන් කරලා බලන්න බලන්නේ නැති නිසා පේන්නේ නැහැ. කොතන ඇවිද්දත් ඇවිදිල්ල ඇවිදිල්ලම තමයි. ඒ නිසා මේ භාවනාවෙන් ඇති කරගත් අත්දැකීම් පුළුවන් තරම් එදිනදා ජීවිතවලට පැතිරෙන්න අරින්න ඒකට කරන්න තියෙන්නේ අපි සක්මනේදී පතුල් වල ගැටීම ස්පර්ශ කරනවා සක්මන් මළුවේ කොන තැනකට ඒක දාලා බලන්න. ඒකට පතුල් හැම වෙලාවෙම කියනවා Taman අල්ලන තැන. ඊට පස්සේ කවදා අපි අතුල් දෙකෙත් වෙන අත්දැකීමට හිත යොදලා බලනවා කියලා හිතන්න. කෝපයක් නිගානක් අල්ලනකොට පීයක් අත්තක් අල්ලනකොට ඇඳුමක් අල්ලනකොට ඒ ඇඳුමේ තියෙන මේ කන සීතල උණුසුම් රවුම් මිලෙක් ගති ඔක්කොම කියවනවනේ. අන්නේ ටිකටත් ඊට ගිය දවසේ පැය 24ම සතියෙන් ඉන්න පුළුවන්. එනිසා මේ පරියන්කෙන් සක්මණෙන් ගන්නදී හිමීට ඇඟට නොදැනෙන්න දවසේ කටයුතු යොදන්න පටන් ගත්තොත් මුළු ලෝකෙම භවනා මධ්‍යස්ථානයක් හැමදාම අපි ඉන්නේ භවනා වැඩමුළුවක් කියලා හිතා ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව මූල කර්මස් මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රස්වාසයයි. පැයකට ආසන්න කාලයක් සක්මණේ යෙදී පාරයන්කයට වාඩි වෙමි. ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසයේ නොදෙනී යයි. ඊයේ දිනෙහි දැඩි වේදනාවක් ඇතිවද අද ඒ වේදනාව බලා සිටීමට හැකිවිය. වේදනාවද නොදෙනී ශරීරයේද නොදෙනී යාමක් සිදුවේ. පාරයන්ක දෙකේදීම මේ සිදුවිය. මුළු කයම දැනෙන්නේ නැත. සිතුවිලි පිටතින් ඇවිත් යන වාසේ දැනේ. මේවා ඊතරම් පැහැදිලි නැත. පැයකට වැඩි වේලාවක් පරයන්කේ රැඳෙමි. මම බොහෝ කල භාවනා කළ යෝගියෙක්මි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සුදුසු අවවාදයක් දෙනමින් ඉතා ගෞරවයෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය වහ වහ අවබෝධ වේවා. කොහොමද මේ වගේ පොට පෑදුනා නම් ඒක දිගට ගෙනියන්න නිසිනින්ද වැවෙන්න අරින්න හිත කරදර ගන්න එපා, කය ලෙඩ කර ගන්න එපා, කාලතරණ කඩා ගන්න එපා. කෑම නෑම නිින්ද කියන මේ තුන අවුල් කරගන්න එපා. ඔය තාලෙම යන්න දෙන එක තමයි අපි නේවාසික භාවනා වැඩමුළු සංවිධානය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒක ඇති කරගත්තට පස්සේ මේ හැල්ම කඩා ගන්න නැතුව, ගැල්ම කඩා ගන්න නැතුව දිගට පවත්වන එක තමයි Tamange තියෙන පෞරුෂත්වය කියන්නේ. ඒ නිසා ලුවන් තරම් මේක දිගට ගෙනියන්න කියලා කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ මුලින්ම මම දැන් මෙතන පරයන්ක භාවනාව මුලින්ම මම දැන් මෙතන ඉඳගෙන සිටිනවා යයි සිතමින් ඉඳගෙන ඉන්න ඉරියව්ව සිහි කළෙමි. ඉන්පසු හුස්ම ඉහළට හා පහළට හෙළන ආකාරය, එහිදී හුස්ම ඉහළට ගන්නා විට බඩ පිම්බෙන ආකාරයත්, හුස්ම පහළට හෙළන විට බඩ ඇකිලෙන ආකාරයත් සිහි කරමි. එහිදී ඇඳුම ඇඟට තදවන ආකාරය හා ලිහිල් වන ආකාරය දැනේ. මේ ආකාරයට හුස්ම දිහා බලා සිටින විට පිටේ එක් පැත්තක් කිරි වැටීගෙන එන ආකාරයක් තවත් කකුල්වල මස් පිටු තද වෙන ආකාරයක්ද දැනේ. කකුල් දරදඬු වෙන ආකාරයක්ද දැනුනි. ඒ බව සිහි කර නැවතත් භාවනා අරමුණට පැමිණියෙමි. ටික වේලාවකින් ඇඟ නොදැනී විනාඩි 15ක් 20ක් පමණ වේලාවක් භාවනා අරමුණෙහි සිටියෙමි. ටික වේලාවකින් නැවතත් කකුලේ වේදනාවක් හටගත්තේය. ඒ අවස්ථාවේදීද ඒ සීකර නැවතත් භාවනා අරමුණට සිටගෙන ගියෙමි. මේ ආකාරයට විනාඩි 45ක් පමණ සිටිය හැක. සක්මන් භාවනාව. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආරම්භයේදී මම දැන් මෙතන සිටගෙන ඉන්නවා යයි ප්‍රථමයෙන් සිටගෙන සිටින ඉරියව්ව සිහි කළෙමි. පසුව වම් පාය ඔසවනවා, ගෙනියනවා, තබනවා යයි සිහි කළෙමි. ඒ ආකාරයට දකුණු පාය ඔසවනවා, ගෙනියනවා, තබනවා යයි සිහි කළෙමි. එහිදී পায় ඔසවන තබන විට දැනෙන දේ නම් ඒ තබන විට දැනෙන උණුසුම් සීතල ගති එමෙන්න পায় පොළවේ ගැටෙන විට දැනෙන රිදීම් ආදිය මේ ආකාරයට පියවර 10ක් 12ක් පමණ ගමන් කරන විට වෙනත් අරමුණට හිත පිට කිය බව දැනගතිමි. එනම් භාවනා අරමුණේ නැති බව. එවිට නැවතත් භාවනා අරමුණට සිතගෙන දිගටම සක්මන් භාවනාව කරගෙන ගියමි. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. කයි යම් යම් වේදනා කොන්දේ අමාරු තද ගති කකුල ඇහෙන ගති තිබියදීම සත්‍ය කඩා ගන්න නැතුව යන එකට කියන්නේ කය පරිත්‍යාග කරනවා කියලා. කාය ජීවිත নিরপেক্ষව යනවා. එimhe ගිය කෙනාට විතරයි භාවනාවේ සතියේ වර්ධනයක් සතියේ විවිධාංගීකරණයක් වෙන්නේ. පොඩ්ඩක් වෙච්ච ගම ඒක නතර කරලා සතිය කඩා ගන්නවනම් ඒක හැදෙන්නේ නැහැ. ඒ නිසා ඒක කරන්න කය කැප කරන්න. ජීවිතය කැප කරන්න ඕන. ටික ටික ටික ටික මම මීට වැඩිය කතරාවක් දරාගෙන ඉන්නවා කියලා આવොත් මරණ වේදනාව මරණ දුක විඳ දවසට පහුවෙන්ද තමයි කියන සෝවාන් වෙන්නේ. ඒ නිසා මේ කයට ආසාවෙන් ජීවිත ආසාවෙන් නම් මේ ගමන යන්න බෑ. ඒ නිසා එන්නේ එන්නේ එන්නේ කය පරිත්‍යාග කරමින් ආසාවල් පරිත්‍යාග කරමින් දුක තියෙද්දිම මම අරමුණ මෙලේ කරනවා සතිය තියාගෙන ඉනවා කිව්වොත් තමයි පේන පෞරුෂත්ව වැඩෙනවා කියන්නේ. නැත්තම් නිකන් වැල් ගැඩවිල්ල වගේ කාන්තාරක එළියට ඇදලා දාපු. එහෙම නැත්නම් මේ මාගොඩට දාපු මාළුව වගේ උයේ දඟලන. ඉතින් දඟලන කෙනාට කවදාවත් බුදුන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක තමයි බුදුන් දකින්න ක්‍රමේ. ටික ටික කරදර තියෙච්චෙත් මම සතිය පාවා දෙන්නේ අරමුණ පාවා දෙන්නේ නැහැ කියලා මීටත් වැඩි හේතුවකට යන්න කියන එකයි කියන්නේ. ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම වැඩමුළු කිහිපයකට සහභාගී වූ අයෙකි. සක්මන සක්මන තීරයේ මුල සිටගෙන මම දැන් මෙතන සිටගෙන ඉන්නවා කියා කයට සිටගෙන සක්මන ආරම්භ කර ටික වේලාවක් දකුණ වම වශයෙන් මෙනෙහි කරමින් සක්මනේ යෙදේ. එසේ ටික වේලාවක් ගත වූයින් පසු මෙනෙහි කිරීමකින් හෝ ආයාසයකින් තොරව සක්මන සිදුවේ. මේ මෙනෙහි කරමින් සක්මන කරනට වඩා පහසු බව දැනේ. නැවත තිබීම වාගේ මූල කර්මස්ථානයේට සිත යෙදී. මෙලෙස පැය භාගයක් පමණ සක්මන් කිරීමේදී ඔහේ ඇවිද යන්නක් මෙන් දැනේ. පරයන්කය. පරයන්කය හොඳින් සකසාගෙන මම දැන් මෙතන කියා උඩුකයට සිත යොදවා විනාඩි 5කදී පමණ හුස්ම රැල්ලේ සිත තැම්පත් වේ. ආස්වාස ප්‍රස්වාසයේ දෙක එකම වායු ධාරාවක් බවට පත්වී ඔහි බලා ඉන්නවා වැනි තත්වයකට පත්වේ. ඔබ වහන්සේ දේශනා කරන පරිදි ටික වේලාවකදී ගොජයක් වැනි බවට පත් වී නැවතත් සංසුන් තත්වයට පත් වේ. මෙලෙස වරින් වර සිදුවේ. පිටතින් කෙනෙකු බලා සිටිනවාක් මෙන් මේ දෙස ඔහි බලා සිටී. වරක උඩුකය දෙපසටත් ඉදිරියට හා පිටුපසටත් පැද්දෙන ස්වභාවයක් දැනේ. මේ ඇත්තටම සිදුවන දෙයක් දැයි කියා වර එක ඇස් හැර බැලුවෙමි. නමුත් කය එලෙස පැද්දෙන්නේ නැත. එහෙත් සිතට හොඳින් මේ බව දැනේ. මේ සිතේ මායාවක්ද නැත්නම් වායු ධාතුවේ ප්‍රකට වීමක්ද කියා සිතේ. එදිනෙදා වැඩ කටයුවලදී සතිය නොමැතිව කෙරෙන දේ ගැන හොඳින් සිතට දැනේ. සතියෙන් කරන දේ නිර්වුල්ව කරන බවත් සතියෙන් තොරව කරන දේ අවුල් සහගත බවත් අත්දකිනවා. ඔබ වහන්සේ පතනා පරිදි සැනසille උදා වේවා. විශේෂ තමන් අසතියෙන් වැඩ කරනවා අවුල් සහගතව වැඩ කරනවා කියලා දැකලා තරහ යන්නේ නැත්නම් නිවනට බොහෝම කිට්ටුයි. මේකට තරහ වෙලා මේ අවුල් නැතුව හරියට මේ ඉර යන්න ඕනේ. කිසිම වැරද්දක් වෙන්න බෑ කියලා නම් කවදාකවත් මේ ජීවිතේ නිවන් දකින්න හම්බෙන්නේ මේ ජීවිතේ කේවල පරිශුද්ධ භාවයකට යන්න බෑ. තමන්ගේ අඩුපාඩුව තේරෙනවා. තමන්ට සතියේ ඉන්න බෑ. අවුල් වෙනවා. ඒක වෙනකොට තමයි තව කෙනෙක්ගේ අවුලකට සමාව දෙන්න පුළුවන්. නැත්තම් අර තමන්ගේ අවුලකට සමාව දෙන්නේ නැති කෙනා කවදාකවත් කාගවත් අවුලකට සමාව වෙන්නේ. ඒ නිසා සතිය හොඳටම දිනුනාට පස්සේ තමයි සතිය නැති බව වැටහෙන්න පටන් ගන්නේ. මේකට කියනවා සතියට අසතිය අහු වෙන වෙලාව කියලා. එහෙම නැත්තම් සතිය නිරුද්ධ වෙන වෙලාව. සතිය නිරෝධ ධර්මයි. ඒක දැකලා කලබල වෙන්නේ නැත්තම් අම්මා තාත්තා මරනත් කලබල වෙන්නේ නැහැ. දරුවා මරනත් කලබල වෙන්නේ නැහැ. මොකද මෙච්චර ආතාවෙන් උපයගත්ත සතියත් පැදුරටත් නොගිය යනවා. දැන් සතිය නැහැ. දැන් මම ඉන්නේ අවුලේ. ඒක දිහා බලාගෙන ඉන්නවා පිට කෙනෙක් වාගේ. ඒක අර සතිය බලලා සතුට වෙනවා වගේම සතියේ නැති බව දැනගනත් කනගාටු නොවි සිටීමේ හැකියාව තියෙන මනුස්සයෙක් තියාගෙන අපි මේකට පශ්චාත්තාප වෙන්න ඕන නම් මේ සතිය කියන්නේ මල හොන්තුවක්. කරදරයට හේතුවක්. බුදුසසුනේ සතිය දීලා උගන්වනවා සතිය නැති එකටත් නොතැවී ඉන්න. එතකොට අනායාසයෙන් මේක සිදුවෙන බව තේරෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දැනට වසර 3ක පමණ කාලයක සිට භාවනා කරන අයෙක්මි. පරයන්ක භාවනාව. මාගේ භාවනාව ආනාපානයයි. ආස්වාස ප්‍රස්වාසයේ නොදෙනී ගිය පසු සතිය හොඳින් ක්‍රියාත්මක වුණි. ඉන්පසු කයේ ඇතිවන වේදනාවන් වෙනස්කම් හා ක්‍රියාකාරීත්වය දැකගත හැකි වුණි. ඉන්පසු දැන් ටික කාලයක සිට හිස් තැනක එනම් ශුන්‍ය තත්ත්වයක් අත්විඳින්නෙමි. එහි විටක කුඩා පාෂාණ වැනි යමක් එහා මෙහා ගමන් කරන බවක් දැනේ. මේද ටික වේලාවකින් ඇති වී නැති වී යයි. එහෙත් එහිදී අනිත්‍ය ස්වභාවය දුටුවෙමි. මේ අතර වරින් වර සිතවිලිද ගලා එන්නට පටන් ගනී. සමහර සිතවිලි කිසි කලෙක මා අත් නොඉඳී ඒවා බව විටක මට දැනේ. නැවතත් සතිය ක්‍රියාත්මක වී භාවනාව කරගෙන යමි. සක්මන් භාවනාව. ඒ ඊට මුර්ධු ලෙස පායට දැනේ. කිසිම වෙහෙසක් නැතුව විනාඩි 45ක් පමණ කාලයක් සක්මන කරගෙන යමි. එහිදී ශරීරයේ දෙපැත්තට පැද්දෙමින් දැති රෝධික ආකාරයට ඉදිරියට ඇදෙන බවක් දැනේ. එය ඉබේ සිදුවෙන්නාක් මෙන් දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනාව කොතෙක් දුරට නිවැරදිදයි සහ ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් සුව අත් වේවා. ඉස්සල් එකෙත් කියලා තුනේ සක්මන පරියන්ක දෙක අනායාසයෙන් වෙනවා. මේකෙත් කියලා තියෙනවා පරියන්ක සක්මන. වෙහෙසකින් නැතුව මෙනෙහි කිරීමකින් තොරව යනවා. අනිත් වගේ යන්න ඉබේ වෙන්න ගියාට පස්සේ තමයි භාවනා කරනවා කියන්න පුළුවන්. ඒකට තටමන තාක්කල් භාවනාවට පුහුණු වෙනවා. ඒ වගේම තමයි ආනාපාන සති භාවනාව හරියට පටන් ගන්න ආනපන ගෙවුනට පස්සේ. සතිය හොඳටම දියුණු වෙන්නේ සතිය නැති බව තේරුණාට පස්සේ. නිසා මේ එකම දෙයක්වත් gedara ගෙනියන්න හම්බෙන්නේ අපිට. දෙන දේ දැක දැක දැක දැන ගෙවම් කරන්නයි අවශ්‍ය කරන්නේ. නිසා සතියට ප්‍රේම කරන්නත් එපා. ආනාපානට ප්‍රේම කරන්නත් එපා. මෙනෙහි කිරීමට ප්‍රේම කරන්නත් එපා. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා ඒක නැති වෙනවා දකින්නකොට තමයි නිරෝධ ධර්මයට අපි යන්න පටන් ගන්න. නිසා අපි මේ වගේ ගන්නේ වඩුවෙක් ආයුධ ටිකක් ගන්නවා වගේ මිසක් ආයුධ වලට ප්‍රේම කරන්න බෑ. බුද්ධඝංකාරය වෙලා තියෙන්නේ මේ ආයුධ ටිකට ප්‍රේම කරගෙන ඉන්න වැඩ ගන්නෑ. ධර්මයට ගියාට පස්සේ ඒකත් නැහැ. ඒක වැඩ අරගෙන ඉවර කරන්න හදන නිසා මේ යන ක්‍රමයේ ගෙවන් වෙන වැවැත්ත හොඳ තේ කියලා හිතාන ඉදිරියට යන්න කියන එකයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නය කවුරුද ප්‍රශ්න කීයක් තියෙනවද? ස්වාමීන් වහන්සේ අර පස්සේ දීපු ප්‍රශ්න හතරක් විතර තියෙනවා කියවන්න බැරි. ඒක නැතුව ඔක විතර දවසන එක. ඔව්. අර ටික අපි විසිකලා දාමු. ඒක ඒක වැඩ වැඩපුරු නායකත්වයට බැනුම් යන්නේ මට නෙවෙයි. මේ අවධාන ප්‍රශ්න ටික අපි ගන්නවා. හිත. ඒ ඔක්කොටම කියන්නේ ඇයි විසිකිදුවේ කියන එකට හේතු කරු දක්වන්න. එතකොට ඒගොල්ලෝ ඇපැල්ලෝ සාවියට යයි. ඇපිල් නඩුව. හෙට කියවන්න පුළුවන් සම්මත. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අයියෝ මේ තෝරලා නැතිව හෙට දානවා. right ඒක හොඳයි. මොකද අපි රැයින වෙලාවක් ගිහිල්ලා තියෙන නිසා මේකෙන් ඉවර කරනවා. වසර 5-6ක සිට ඔබ වහන්සේගේ උපදෙස් අනුව භාවනා කරමි. වැඩි ප්‍රමුඛතාවයක් දෙන්නේ සක්මන් භාවනාවටය. පරයන්ක භාවනාවේදී හුස්මට සතිය පිහිටයි. පෙර කයේ වූ සතර මහා භූත විපරිණාමය දැන් දැනින්නේම නැත. හුස්ම වාර කීපයක් සතිමත් වෙන විට ඉබේ නින්දටපත් වේ. පැහැදිලි සිහින අතර සරමි. දැන් කාලයක සිට පරයන්ක භාවනාවේදී මේ தത്വයටපත් වේ. වේගවත්ව සක්මන් කොට පරයන්කගත වුවත් ප්‍රතිඵලය එකමය. කයේ සතර මහා ධාතු දැනෙන කාලයේ නිින්දෙන් අවදි වූයේ ඒ වාට සතිමත්ය. දැන් රාත්‍රී නිින්දේදී පවා ඕනෑම විටක අවදි වන විට ඉබේම ඇතුළත කතාව පෙනේ. තවද තද නින්දේදී පවා අවදි නොවි ඇතුළත කතාව පෙනේ. සිහින දකින සිතද පෙනේ. එක සිතක් දකින තව සිතක් මෙනේ. මේ කිසිවක හරයක් තේරුමක් නැද. මතකද නැත. සක්මන් භාවනාවේදී නිශ්චල සංසුන් සිතක් පැවතුනත් හරයක් නැති සිතුවිලි දකිමි. පාවෙන සබම් බෝලෙවිත් පුපුරා යන්නක් මෙන් ඇති වී නැති වී යයි. ඒ ඔස්සේ ප්‍රපංච කිරීම අවමය. බොහෝ විට සක්මන් භාවනාවේ නිදිමත ඇති වේ. නින්දේදී වන ඇතුළත කතාව හා පර්යංකයේදී නිද්‍රාශීලී ස්වභාවයට පත්වීම උදෙසා උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට අමා මහ නිවනින් නිවී සැනසේවා. මේ අතුරුත කතාව වෙනවයි කියලා කියන්නේ ඔක්කොම ස්වයන් සිද්ධ වෙන වෙලාවක්. මොනක්වත් කරන දේවල් නැහැ. හැබැයි ඒකට පාලනයක් ඉන්නේ නැහැ. ඒක පාලනින් ගිලිනවා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. නමුත් ඒ වෙලාවේදී පාලනයක් අතුරට ගන්න තමයි ඉන්නවා දැනෙනවා කියලා මෙනේ කරන්නේ. ඉන්නේ ඉරියව්වට හිත ගන්න. එතකොට අර දැනෙන සමාධි ගතිය ශාන්ත ගතිය නැති වෙනවා පොඩ්ඩ ටිකක් පාන්නේ පැත්තට වෙනවා. ඉතින් සමහරු කැමති මේ ශාන්ත සුන්දර ගතියට අර පාන්නේකට ගන්නවට වැඩිය. එතකොට ඉරියව් වැක්කිරෙන පටන් අර ගන්නවා নানা ආකාර දේවල් වෙනවා. ඒ නිසා ඒ වගේ වෙලාවල් වල යම් ප්‍රමාණයක සම්පූර්ණ සමාධිය වෙනකොට වීර්ය හා සමබර වෙච්ච සමාධියක් ඇති කර ගැනීම සඳහා හිඳිනවා නිදාගෙන ඉන්නවද ඉඳගෙන ඉන්නවද කියන ඉරියව්ව තමයි කියන්නේ. දැනෙනවා. දැනෙනවා කියලා කියන්නේ මම නිදි කියලා නෑ. කියන එක පොඩ්ඩක් මිනී කිරීමක් ඇතුල් කළොත් මේ හුලම් බහව බැලමුට හුලම් ගැහුවා වගේ ආයෙත් ඉරියව සකස් වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා අවසානයේ අපි භාවනා හරිද වැරදිද කියලා අපි එල්ලේ ගන්න මේ කයේ එල්ලෙන් තමයි. ඒ නිසා කය හොඳට සමබරව මධ්‍යස්ථ තියෙනවනම් භාවනා හොඳයි. කය වැක්කිරිලා ඉන්න ඉරියව දන්නේ නැතුව හිටියානම් සමාධිය වැඩි වීර්ය අඩු ගතියක් තියෙනවා. ආන් මේ වෙලාවට වීර්ය වැඩි කිරීම සඳහා ඉන්නවා දැනෙනවා කියන එක මෙනෙහි කරන්න කියලා කියනවා. ඉතිරි ප්‍රශ්න හෙට. ඔව් ඊට පස්සේ ඉතිරි තියෙන ප්‍රශ්න හිට ගන්නවා. එතකොට අපි සම්මත කාලයට වැඩි විනාඩි 15ක් විතර වගේ අරගෙන තියෙන නිසා අපිට විනාඩි 45ක පමණ කාලයක් සක්මණ සඳහා ලැබිලා තිනවා. ඉතින් ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නිමාව මෙතනින් සටහන් කරනවා. විනාඩි 45ක 40 කාලයකට පස්සේ අපි නැවත තුනට මෙතන රැස් වෙනා පරියන්ක භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච ශීල දිනාටම තෙරුවන් සරණයි.